ඒවමේව කෝ වික්ඛවේ සත්තං ගෝචන්දා ඒවං කුප්පණීතං කේලං කුප්පවරං යති තං අපමාදෝහි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා කුජසන්තනි අපි ගිය වාරේ මේ වගේ විවාහයක ඇස්වෙච්ච වෙලාවේ මේ සූත්‍ර පාඨයේ විදින් කියවන ධර්ම දේශනාවක් වුණා. ඒ හරහා මේ අපවාන පාදයේ එන්නකම් අප්‍රමාදය ඒ වටිනා ධර්මයකට පූර්ව නැති පූර්ව නිමිත්ත නැති එහෙම නැත්නම් අප්‍රමාණ පූර්වාංගම කරගෙන අප්‍රමාණය පූර්ණීත කරගෙන මේ පොඥාක කාරණාව සඳහාගෙන යකි පිළිපදව කටුසන දාල සතරන් ඉතිර ගන්නවා ඉතින් ඒ පිළිසන කවමත් ඕවිල සමාධි නිසා එකම ධර්ම සභාව නිසා ඒ අදාළ කරදරාන්දී හැබැයි ටිකක් විශ්ල සාහිත්‍යක ඒ වෙනකන් හිතා හිතාට අපි අධ්‍යක්ෂක විස්තරසා කොහොමද මේ අප්‍රමාණය වෛඥානික සඳහා පූර්ණීතක් වෙන්නේ ඒ වෙනකන් පූර්වාර්ථ වෙන්නේ හරියට සූර්යයන් වීදි ඉස්සරලා පාර වෙන අරුණ සූර්යයන් කියන පූර්වාර්ථ වෙන සූර්යයන් කියන පූර්ව නිවිතරේ ඒ වගේ යම් කිසි කෙනෙක් කවදා හෝ සංසාරේ හැබැයි සංසාරය කරමින් මේ අප්‍රමාද බලය මේ සංකාරණය සම්පූර්ණ එහෙම තනාවරණ කෝකරකටන් ඒ නයි කාන්තේ වොල්ජහක දාන්නේ අවරය මිලතියි නිකරකය මිලතියි ඒ කිනා ඒ අප්‍රමාද ධර්මය පටන් ගත්ත දවසේම හැබැයි හැබැයි නිමිත්ත පූර්ණමක් වෙනවා සරෝජන මහසේ දානවා මේ සූත්‍රය සරෝජන සිරුදී තේරෙනවා මේ මහා දාර්ශනික ස්වාමීන් වහන්සේ දානවා අනිකුත් ශාස්ත්‍රය දානවා මේ අප්‍රමාදී මේ කාර්යකාරකයේ උත්සාහ කරනවා මේ ආකාර මේ කටයුත්ත කරනවා කරමින් කරාගෙන කියන විශ්වාසය යෝගාවය අපේ පුරාකාර ඒකයි මේ සංසාර ගමන එන්න සංසාරයේ ප්‍රතිපත්තිය දුෂ්කර වෙලා තියෙන්නේ දැනටම අරමුණ ගන්නදී අපේ විශ්වාසය දන්නේ මම ඉන්න මෙච්චර ගමන් කියලා පාරම කියලා මම ඉන්න මෙච්චර බුද්ධ ප්‍රතිපදාව කියලා මාතුල ලැබෙන්නේ අප්‍රමාදයේ කියන නොදන්න නිසා. එයා දැන හෝ නොදැන අප්‍රමාදයේ අකුල් කියනවා, අවතක්සේ කරනවා, අවචාර කරනවා. මේසා යා වෙලි වෙනුවෙන් පෙනී සිටින මේ තෑග්ග ඒ ආනිසංස වාරේ යාට නොලැබී යනවා වගේ එකක්. බොහෝ සුතක ඥානයක වෙන්නේ. ලෑස්තිලා යන ඥානයක වෙන්නේ. ජීවිතවල තේරුම් ගන්න මම මේ දැනගයි වාගේ පිළිබඳ කරනකොට දෙන්න තියෙන නිමිති හොඳටම ඇති මම වෞෂ්ඨ ලෝකන මෙවුවා අවමංගල කරන කියනවා එන්නත් අභද්‍ර කරන කියලා ඉඳනවා අවාසනා කරන කියන ඉඳනවා අරියාවක් කියන ඉඳනවා වෞෂ්ඨ වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකේනා මේ මේක කල අරියාවට හිතපු අවහාරයේ හිතපු ආකාරවල හිතපු ඒ කරුණ හරියට කියවා ගැනීම සාකච්ඡා. නියම ක්‍රමයේ කෝද කියන සාකච්ඡා තේරුම් ගන්න දැනනවා මම දන්නේ මේ ටික පව කරන්න නෝ මම මේ ඉඳලාට බෑ. නමුත් මේක කල මම කිව්වේ මම වැරදිලා කියලා. මම වැරදිලා කියලා. අවමංගලයක් කියලා. අරියාවෝ කියලා හිතුවේ හරියට නිශිමඟට නැත්නම් අතමනසිකාරයට උපායනසිකාරය වැටෙනකොට ඒක දිදී භව කරන්නේ යෝනිසමස්කාරය අයෝනිසමස්කාරයේ ඉඳන් මට වැරදිලා මට වැරදිලා ආග්‍ය සම්මන ආභද්‍ර අවමංගයේ පරුන්ති කර බාධායි මංගලයි සුභයි මේක අනිවාර්යයෙන්ම ඉස්සරහ කරනකට දෙවිලක් කියලා වැටෙනකොට ඒ නැතිවීමට පොතේ තරහක් කියන්නේ අයෝනිසමස්කාරයේ වේදනා යෝනිසමස්කාරයක් තමයි. ඉතින් මේ අයෝනිසමස්කාරයද යෝනිසමස්කාරය හැරෙන වෙලාවේදී ඒක දෙන්නට පැතිකලව හතක් තියෙනවා. නැත්නම් හත් ආකාරයකට ගන්න පුළුවන්. මම මේ ඉදිරිතරට වෙන්නේ නෙවෙයි පාත් ඉදිරිතරට නෙවෙයි පෙරමිත සුබමිත මේ මිත්‍ය කල මම දැකලා තියෙන එකම තමයි පාර ඒ තමයි පෙරමිත සුබමිත කියලා තේරෙන කමකට සර්වඥාන්සේ එලකසලා තියෙනවා ඒක සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ආම්බ වෙන්නේ සත්‍තරෝචන කරේදී එතෙන්ට කොට යාගන්න මම මේකට වැඩිලා ඉන්නේ සමාජ පාරේ මේ මේ සම්පිස්ථාන දේවල් කරලා කියන හැබැයි මම දැනගෙන ඉන්නේ අහු කරු වැදගත් කම. ඒ කොම හරියට එනකොට යෝනිසමස්කාරී එනකොට ඒ කියන ධර්ම කොටාස මේ කියන මට්ටමට ඕකෝ ඒ ධර්මයක් කියන ඕජෙන් ගන්න ඕගේ සංග වෙන ධර්ම ඕගේ ආසන කාර්ය ධර්ම ඕගේ පිළිපැසෙන දාලු කරන ධර්ම ඉතින් චන්ද සූත්‍රය අනුගාමී විදරුම කරනකෝ ඒකට සත්‍යස්කෝවි පාක්ෂික ධර්ම වල තියෙන සාපේක්ෂකය වශයෙන් ගන්නට ගන්නවා ඒක සති සම්පෝෂය ඒ ධර්ම විදියේ සම්පෝෂය ඒ විදිය සම්පෝෂය මේ වීති අස්සති සමාධි උපේක්ෂාවසේ සාරා කරනවා ඉතින් මේ ඒසත් එක්ක මේ ධර්මයේ අපි ඉස්සරහට ගන්න බලාපොරොත්තු ඉස්සල්ලා ඥානයේ සති ශක්තිය. ඒක සති ප්‍රොජෙක්ට් එකේ කියලා පුළුවන්. ඒක සාකෝල් ඥානයේ වෙන්නේ මේක ප්‍රොජෙක්ට්යක් බව දැන් මම ආපු පාර බෝධියේ යොමු වෙලා තියෙනවා. බෝධියේ නිතර ඕන නැමියාවක් ඇතුළේ ඉන්න බව තමාටම වැටහෙන නිසා සංකීර්ණ කොටසක් වෙනවා. ඒක ඒක ආත්ම සිදුවෙන්නේ ආංශික වශයෙන් අතරින් මෙතන ඉන්නේ. අනිත් එක ඇස් විපත්‍යක්ෂ වශයෙන් අස්පරාමිය වෙන්නේ. ඒකට වැඩි ඊයේ වැඩි මේ පාරාමිතර උනේකොට මේ බෝධිංග බෝධි කියන පදේ බෝධිංග කියන පදේට සංකීර්ණ උසාවිය වෙනකොට ඒ තමන්ට වැඩිවා විචෝම හත්පසින් වැඩින මෙතෙක් කල් තිබුණු වැරදි මතය අයින් වෙලා ස්වයංභූව වෙන්නේ. මේක හරිය වෙනසක්. භාවනා දිලේ තම සෝවාන් වෙලා නැහැ. තම කිසිම ස්ථාවර කරකට වෙන්නේ නැහැ. ඒක ඇතුලේ තහම් කරගෙන කියන දාන වල විචිත්‍රමේ ඥාන, ප්‍රායෝගික ඥාන, අත්වලදී කවදාම සියල්ල පිළිබඳව පෙරලන්නේ. පූර්ව නිමිත පේන කරා. සුභ නිමිත පේනවා ඉරේ ඉස්සල්ලා. අරුණාසාරය ඉතින් ඇත්තටම සංසාරයේ දුකිරු සංසාරයක් අන්ධකාරයට කරපු කාලකන්ණි මේ හැටයට අඳුර නිමා කරලා දැන් අරුණගේ කරගවා මරණ හොඳ ලෝකතාව කිනිලිගෙනවා කියලා ජේෂාමි ගෝචන කරගෙන අරින පින පොබයන් මනනන්දනය කරගෙන වටිනා අවස්ථා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ බොද්ධත්ව මට්ටමකට වැටෙන්නේ ඉතින් මේ ශාක බෝධිහන්දිගේ කතා කරනකොට සතිශෝධ ඒ වගේ ඒකට සතර සම්ප්‍රදානයේ කීයකට යෙදෙන්නේ තමන්ගේ ගෝචර භූමියට ඇදෙනවා ධර්මවා කය වශයෙන් මේ ඉඳගෙන මේ හිතගෙන ඉන්නකොට ඒක මොකද සතිය කරන්නේ කියලා කාය වර්ෂණ ආදී කාය වර්ෂීය කරන කාය අනුවදී සාධිය කාය ආංගස්නාමික කාවියාසි කියලා සිංහලේ හේ භාෂාවේ කියන්නේ එයා දන්නවා මේ බෝධිය සඳහන් සමනී මේ ලැබිච්ච ඕලා අත්‍යවශ්‍යතාවය මේ කාය ඉදිරියට ඉඳගෙන ඉතිහාස නිදාන ඉතිහාස එලිජිබිලිටි සත්‍ය පිටවට ආරම්භ කරනවා ඒ සංඛාරේ බව ජීවිතය ගත කරනවා. ගිහි ගෙදරක ගත කරනවා. ගෑණියෙක් වුණා, පිරිමියෙක් වුණා, අබෞද්ධයෙක් වුණා, බෞද්ධයෙක් වුණා කියන කතාව නෙවෙයි තියෙන්නේ වෙන්නේ අපේ කියන්නේ. ඒකෝට අර වෙනවා ප්‍රශ්න. ඕනම තැනක ඉන්නකොට ඉරියව් කියනවා බෑ. ඉතින් මේ ඉරියව් හතරක් තිබුණාට මේ එක එක ඉරියව් අතර මැද කුඩා අනු කුඩා ඉරියව් තියෙනවා. ඒ කුඩා කුඩා ඉරියව් ඔක්කොම ආවම යෝගාසන 84000ක් යෝගසුත්‍රවලට මේ ඔක්කොම මේ හතර ඉරියව් වල පොඩි පොඩි අර්ථ ඡායාවක් දෙන්න නැහැ මේ අපි යෝග භාවනා කරනවා හත යෝග කරනකොට ප්‍රධාන 84 ආසන තියෙනවා හැම ආසනයකම කුංචි කුංචි ස්කන්ධාවක් ඒ නිසා 84000ක් තියෙනවා අපි කොයි ආසනයේ හිටියත් ඒ ආසනය ඒ දන්නේ නැති වුණාට ඒ මහා යෝගී දේශිකාන්තලා ඉන්නේ ඒ 84 ආත්මවල තමයි දෙවිලා හදාගන්නේ ඒ ආත්මවල පිළිගන්නේ ඒක හරි ඕනේ හැබැයි මේ තමයි ඉන්නේ ඒයව මේ හිතේ ඉන්න වෙලාවෙ ඉඳගෙන ඉන්නේ කියලා ගන්නවා ඇදගෙන ඉන්නේ කියලා ගන්නවා විදාරක දෙවි කියලා ගන්නවා ඔච්චරයි කාර්යවසනාව කියන්නේ ඉතින් ඒ නිසා මේ සතිය හරහා පිටකදී පිටකදී පාර ගන්න, ඇවිත් ඇවිත් පාර ගන්න, ඇවිත් පිටකදී පාර ගන්න, නිදාගෙන නිදාගෙන ගන්න. ඉතින් හිත දින්නේ කිව්වද ගැච්චන දෝවා ගැච්චාමි ප්‍රඥානාදී නිසින්නෝ අනිසින්නෝ මේ ප්‍රඥානාදී දයනෝ මායනෝ ප්‍රඥානාදී චිතෝ මාතිතෝ මේ ප්‍රඥානාදී සාර්ථකව ඉතින් අර හිත දින්නේ කියන්නේ නැත්නම් භාවනා මානසිකාරයක් වගේ අනුමත කියන්නේ කාණ්ඩ අනුව ඉන්දකේ ඉන්නව දාන ගත්තට ඒක ඔක්නෙත් කැටි එහෙම හිතගෙන නෙවෙයි කියන්නේ. ඇවිදින්නේ නෙවෙයි. නේදාවනේ. ඒකක්ම කරනවා කියන ශබ්දය. ආලෝක වේනවා, කලබල වෙලා යෝගයේ ශක්මණේ සතිය කරනවා කියලා හිතල අනුගත වෙනවා. ඒ ශබ්ද ඇහුනම ඇවිදින බව දන්නවා. හිතගෙන නෙවෙයි බව දන්නවා. හිතගෙන නෙවෙයි බව දන්නවා. නේදාගෙන නෙවෙයි බව දන්නවා. ඇවිදින බව දන්නවා දුක් වේදනා කියලා දැනුමයි කියලා සතියට ලොකු හානියක් කියලා නැහැ. මම තාම දන්නවා ඇවිදින ඉන්නේ කියලා. අන්නේ වගේ මේ ආවාදයේ අධ්‍යාත්මික අනුමංගලයේ හිතන්න නැතුව මේ හතර ඉරියව් වෙනකොට හතර ඉරියව් වල අවේදී ඉරියව් වෙනකොට ඉරියව් ගන්න කාණ ප්‍රශ්න දෙකක් දෙක වේදනා ප්‍රශ්න අපි ඉන්නේ වේදනා සාගරේ වගේ. අගේ වායුදාවේ අදීම ඉන්න හැකියාවෙ නෑ මේ මනුස්සයා. කුරුලෝදේ යනවා. තාකි පොළවේ යනවා කිවිතරට. වගේ එකක් කිවිතර මනුස්සයා ඒ වායු සාගරේ යන්නේ. ඒ වගේ උදේ ඉන්න හැන්ද වෙනවා. මුතුමාකාර දෙයක් පිළිවෙල. කබුර. ඒ ශරීරයේ කියන්නේ අමගහතේ දෙනක් වගේ. ගහකට හේතුව ගහිනක් කියලා. එලිමාර්ගෙන් කුඩෝ වතුපැසුත් මාර්ගවල ඇලවුම් පෙරෙච්ච පොර පොරව හැප්පෙන තැන දාන. ඉතින් දීවිල ඇඳගෙනකම් මේ වේදනාව තියෙන නිසා අපිට මේ කඩි ගන්න. ඒකෙන් නලියක් එක තැනක ඉන්න බෑ. ඉතින් අපි ඒ වෙනකොට මේ දඟල විඳුම් කරන ගන්නවා වට්ටම් වැටුම් කරනවා උඩරට කරනවා මේ ගාය මොකක්ද කියන්නේ ඔය ධර්මාන දෙකේ ඉන්නේ කඩෙන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මොනතර විතර දෙයක් වෙනවා කියන්නේ. මේ ධර්මයේ කියන්නේ මහන්නේ පිස්සුවක්. ගහනවා කියන්නේ මහන්නේ සදාහෝගය. ඉතින් වැරදෙන්නේ. විභූතන ප්‍රමාණයට නටන්න පුළුවන්. ගයන්න පුළුවන්. කන්නේ කියන ලම්මන කියන එක එක්ක තියෙනවා. ඒකේ කොටස. ඉතින් යෝගාවචරය දන්නවා. මේ සියලුම දුක් පිළිගන්න. අනික ඕල්ලන්නේ පිළිගන්න ඕන්න නැසක. ඒ සියලු දුක්ඛය අදාවගා දුකියව ආරම්භ වලේඥාගේ සතුටු කරගන්න චිත්තක්ෂණ කියන ගලෝක ආන්දෝතේ ඒ දක්ෂ යෝගාවද බුදුහාමුදුර ආධුනිකවට ක්‍රම වේදනා අපි හිතන්නේ බුදුහාමුදුරට වේදනාවක් නැහැ. එහෙම කතාවක් නෑ බුදුන් සඳහන් කරලා තියෙනවා මල්කමේ කාමරික ලොටි කැලක් තිබ්බත් දිවා 80ක් නහර පිළ මට ගන්න බීගෙනම මොනක්ද කරන්නේ දැන් තුන්වන්සේ ගන්නේ දැන් කතා කරන්නේ ලොටි කැලට ඉන්දියා කතාවට අප්ප කැලට ගිහලා බුදුහමෝ කවදාකවත් 45 කවුරු දෙරාදාකක් කියන්නේ ඕගොල්ලෝ නම් මුලියන් ගාවද ජපන් කෑම ගාවද ඕක මුදේ වල හරිදලා කතා කරනවා උන්වහන්සේ වේදනා ඉවසන්න පුළුවන්. ඒක වේදනා අනුපස්මාව කරනවා. චිත්තානුපස්මාව කරලා පස්සේ මේ හිතේ තියෙන එක විවිධ ආකාර අපි දෙන්නේ කිසිම වෙනසක් අපි හිතන්නේ මේ හිත මාගේ මගේ හිත කරත් මේ මකරනකට අපතොර පක්ෂපාත දෙන්න. මේ කවුරුත් මේක දකින්න නැත්නම් හොඳයි කියලා ඉතින් මොන ආලවට ගන්නවා, ඇඟවලට ගන්නවා, ආනාපාන ප්‍රකාර දෙන්න ගන්නවා. නමුත් මේක හත්ත උත්තර පරමේ අසුචි වලක් වගේ මල ගන්ධතාවයක් නිහිත කියන්නේ. ඒක නිසා ඒකෙකුට වැඩි ඒකේ දශම කරපු දෙයක්. දැන් පුතේජනයකට කනගාටු වෙනවා ආර්යයන් වහන්සේ ගැන කනගාටු වෙන්නේ. එහෙනම් මේ හිත නරක කරලා නරක කරලා දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. කාගෙත් ඕකනේ. දැන් ඔක්කොටම හොරි තියෙනවා. මට හොරි කියලා සොරි කියන්නේ නැහැ. ඔක්කොටම හොරිනේ. නැත්තම් තමයි ඕන අල්ලපු විදිහට හොරේ නෑ මේක හොරේ නම් ඉතින් සොරේ. නමුත් හැම කෙනාගේම හිත එකම මට්ටමකට ගැටෙලා. මේකෙන් දේශපාලන වාදී සත්‍ය කරන ආර්ථිකවාදී සත්‍ය කරන සමාජවාදී සත්‍ය කරන මුදලනාගේ පැහැදිලිව කියනවා මේ හිත කියන්නේ කෙලෙසිච්ච වස්තුවක්. ඒකට මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. හැබැයි ඉතින් සිවර ඒ පෞකරස් මිනිස්යාගේ සබාවකවල මුලේ යනවා වගේ. පෞකරේ තමයි පෞකර සීලම මම කරගෙන ඉවරයි. මගේ කරගෙන ඉවරයි. මගේ ආත්මය කරගෙන ඉවරයි. මේකේ මහසීසිය ආරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඇහැලේවල කරපු වැරද්දට ඇහැලේවලගේ දරුවෝ මරණ ඒ ඇහැට කුමාරයන් ගැටවලා හරියන්නේ නැහැ. ඇහැට වල සමරන. එහෙම නැත්නම් දරුවනේ දරුවෝ ගැටවලා කමන්නේ නැහැ. අපි යම් රූප නාම ධර්මයක් අවශ්‍යයක් කරා. ඒක හත්දෙනි අටවෙනි කරප්පාව මේ මේක බැලුවට වැඩක් නැහැ. මරණ කොරනවා කියන්නේ ඒක. ඒ නිසා වෙච්ච වැරදි ගැන කතා කරනවා කියන්නේ අම්මා අප්පා කරපු වැරදි වලට අනුන්ට දක්වක් කරනවා. මොන මොකටද කරන්නේ? ඒ පුතත් දැනගෙන දෙන්නේ අර කරපු කවුද කල්පනා කරගන්න. ඒ පව් මගේ කියනකට ඒ පව් මම කරගන්න. මගේ ආත්මය කරගන්න තමයි මේ රට උඩට මේ එකට ස්ටේෂන් එක වෙන්නේ ටෙලිෆෝන් කරන්නේ ටෙලිවිෂන් බලන්නේ මේ පව් ටික ඉස්මතු කරගන්න. අද බුදුහාමුදුරු කියනවා මේ පෞද්ගලික කියන්නේ පිටකටේ කරන්නේ ඒක මත් පිටට ඇවිල්ලා ආගන්තුක කෙලෙසක් ඔක්කොටම තියෙනවා. හැබැයි ඒක බොහොම තුනී තත්ත්වයක්. ඇතුලේ සමරක් තමයි. ඒකේකත් පුතේ නැහැ. ඔක්කොම හරියට සුචි ගැන කරන් කර කර කතා කර අනුන්ගේ සුචි ගැන කතා කර කර විපස්සනා වේ සතිය අපි අර අසුචිය විදිනවා නම් ළඟදී කියනකේ මට ඒ උපමාව හිතන මෙහෙම දැන් දුවියන්ගේ ආකාරයේ කැන්වස් කිරියක් හරි ඇතුලේ රසපසුවක් තියෙනවා පිට කට්ටේ පිට කහ ඉතින් මේ රසපසුවට යන්න ලෙල්ල කන්න ඕන කියලා හිතනවනම් ලෙල්ල කන්නකොටම දූරියක් පාවලා යනවා කැන්වස් පාවලා ඉතින් නැදකට යනකොට කොහොමද ඉවරද මේ ගැන කන්න එපා කාගෙන බලන්න කියලා විනිවිද ලෙල්ල විනිවිද වෙනත් අපි හිතමු ලෙඩ පාගන විදිය නැත්නම් දුරේ යන විදිය නැහැ. මනුෂ්‍යන දෙලේක පාගන විය. මැදට යනකොට කට පොතු වෙලා. කාගෙන යන්නේ කරන්නේ. ඉතින් නිසා මේ භාවනා දිනන්නේ දෙල්ල සියලුසියක් අයිතර සුද්ධකද කරන්නේ. මේකට රසන සෝලක් තියෙනවා. මේ කට්ට නැතුව දුරෙන් ගිය අනිගානක් වැඩකට බැහැන්නේ නැහැ. එනිසා මේ කට්ට තියෙන අර වැඩ තියෙන රසන සෝල ආශ්‍රය කරන්නේ. කමීර කරනවා. මරණ දෙපා. ඒක ඇටේ ගන්න හදන්නේ. ඇටෙත් කරනවා ලෙල්ලක් කරන දේ මම කරනවා. අන්නේ වගේ රහතන් වහන්සේ ඕ ආර්යයන් වහන්සේ දානවා. මේ හැම දුවගිනියකම මොකද උදාවක්. පස්සේ මම කන්දද දෙකක් කියලා ඉඳලා ඒ වගේ තමයි මේ හිතේ බුදුජානක සඳහන් කරනවා පිටරේ ඉඳන් කාවේ උපක්‍රේෂණින් කෙරේ. නමුත් මේක පොඩ්ඩක් පිළිගන්න ගමන් පේනවා මේක ඇත්තටම මනුස්සකම කියනවා. දැනගත්තනක් වගේ. නමුත් අපිට ඇත්තට විඳගන්න වෙලාවක් නැහැ. අපි ඉන්නේ නිදියෙම අසුචි. මේ මනුස්සකම කියලා කියන්නේ විශාල ඉතාමත් දුර්ලභ වස්තුවක්. ප්‍රති ආවේශ කියලා විදිහට සඳහන් කරනවා. ඒක අපි හරි කරපු අවබෝධ නිසා අපේ චින්තනයේ වැරදි නිසා අපි නිතරම බලන්නේ. හදීම කෝකාවේ අනුලබනවා කියන. ආස්පව කරගෙන ඉවරවලා ඉගෙන බඩවිදී ජාතිය කියලා. අපිලා ගැටුවක බුදුහාමුදුරු කිසි කෙනෙක් නරකක්ෂේප කරන්නේ. ඒක උන්වහන්සේ චිත්ත ගහනවා කියනවා. හැම කෙනෙකුම හිතනවා විශේෂ කාලකාරණ සූත්‍රයේ සඳහන් කරනවා මේ ලෝකයේ දෙවියන් සහිත බරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා සහිත ශ්‍රමණයන් සහිත රජුන් සහිත මිනිසුන් සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් දිත්තං සුතං මුතං පත්තං පරිේසි කරනවා කියන මනසා සබ්බං ජාන දෙවියන් සහිත බරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් යමක් දකිනවා නම් අහනවා නම් ගල බලනවා නම් හිතනවා නම් පරිශන කරනවා නම් අයිති අත්‍යවශ්‍යම සියලුම මොකක්ද එසේ බුදුදහමක් ධර්මයේ දුකක් අපලට බෑ නමුත් උන්වහන්සේක දැනගෙන කතා අපි ඒක වෙනකොට පොඩි කරගන්න මේ ජීවිතේ ඊගා ජීවිතේ ඒක මොකද මේ හිත සහ හිතේ පිළිසි මම මේ මගේ මගේ ආත්ම කරගන්න නිසා. ඉතින් වෙන ක්‍රමයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මගේ බුද්ධලේ මගේ දරුවෝ මගේ අරකබාගෙන දරතරන්නේ මගේ ඉච්ඡන දේවල් මගේ චාන්සල දේවල් කියලා අයිතිවාසිකම් කරන ජීවිතය අන්තිම සම්බේදී හිතේ එකට වෙනවා අන්ලි කියලා. කොහොමද ඒක විතරයි. නමුත් පිට පිටලෙන්න මේ මානසික නිවිද ගන්න පුළුවන් නම් බුදු හිත ඇතුළේ තියෙන තමයි ගැරේ. නිවන තීම නරකය ඇති. ඉතින් ඒක පිළිගන්න කවුරුත් ලෑස්ති නැහැ. නෑ නෑ නෑ මේ කුරුකස්තරේ නැත්නම් මේ ජීවිතේ නැත්නම් මේ ගෞතම බුද්ධ ධාතේ නම් නිවන නෑ. අපි මනිච්චි බුද්ධ ධාතේටවත් ලෑස්ති වෙන්නකක් ලෑස්ති. ජහමියම ආරම්භ චිත්තාන දර්ශනාවේදී මේ හිත හම් වෙච්ච කුසපක්. ඊට පස්සේ අහන දකින්න කරන කියන වැඩවලට හැමෙන ධර්මානුපස්සනාවේදී හැම කෙනෙකුගේම ඒ දේවල් හේතුඵල ධර්මයක සිද්ධ වෙන විෂ මගේ හේතුඵල නෙවෙයි. මට ඕන නම් මෙච්චර දුරු දෙන දේවල් කරන්නේ නැහැ. සර්බලධාරී කෙනෙක් ඉන්න බෑ. ඒ මොකද අඳුරගන්න සර්බලධාරිය ධාතිය මෛත්‍රී අනුකම්පා කරන්නේ. කිනාමනේ උදේට හැන්දෙන්න තම වද දෙන්නේ. ශරීරයක් මොකද දෙන්නේ? වේදනාවක් මොකද දෙන්නේ? හිතක් මොකද දෙන්නේ? ඒ හේතුඵල ධර්මයක් වෙන්නේ මේ හේතුඵල ධර්මයේ තේරුම ගන්න මත්තකෝ හේතු සංස්කාරය නොකරන හේතුඵල ධර්ම දැනගන්න ක්‍රමයකට මේ විදිහට බලන්න පුළුවන් නම් ධර්මානුකසනාවේ තේරුම් ගන්න පුළුවන් දෙයට හැදෙන මේ අහන දක්න කරන කියන දේ එකක්වත් මගේ න්‍යායකට වෙන්නේ සිද්ධ කවුරුත් කියන්නේ නැහැ මට ඕන දෙයක් බලන්න පුළුවන් මට ඕන දෙයක් අහන්න පුළුවන් ඒකෙත් වශයෙන් බලන්න බලන්න පුළුවන් අහසට බලන්න පුළුවන් කියන මේ පිළිතුර කියලා යන ආනාපාන බලන්නේ මොන දෙයක දැන්දද ඔක්කොම ගන්නනේ හොඳ දෙයක් කියන්නේ දෙන්නේ ඉතින් පැත්තකට පොඩි විදිහට යනවා විදිහට ඉතින් අපිට කියන්නේ මම මේ දකින්න මට ඕන දේවල් මම අහන්න මට ඕන දේවල් කියලා නෑ ඒක වෙනම න්‍යායයක් ආනේ විනිවිද දකින්න ගැතිය නැත්නම් මේ යෝනිසෝ මානසිකාරය. gediy pitin අපිට ඇතුලේ නැහැ. අපිට ඒක ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගත්තට පස්සේ මේ ජීවිතේ විඳිනදී අත්දකින්නදී ඔය පරමෝරු අත්කතරේ නෑ. අපි ඒක යෝනිසෝ මානසිකාරය බලන්න ඕනේ. අන්න ඒ සඳහා මේ යෝනිසෝ මානසිකාරයක් නෝපන් හිතක යෝනිසමස්කාරය ඇති කරගන්න හේතු කාරණා ප්‍රාශක්තිය. නමුත් මගේ පුද්ගලික පුංචි ජීවිතේ මම කියලා තියෙන්නේ ඒක සඳහා තියෙන කිටිම ඍචිම ලේෂින් කියනවා කියන පාවිච්චි කරන්න බෑ සංසන්දනාත්මක බල ලේෂික දේශනා සිටියේ පිටවෙන්න අප්‍රමාද වෙන්නේ. එසේ කිසි කෙනෙකුට කොහොම වැඩ කරන්නේ දවසකට විනාඩි 5 10ක් කරලා සම්පෑයක් දෙකක් කරලා මේ අප්‍රමාදී කියන්නේ මොකක්ද කියන කොයි ලබලා ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් අපි ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ තාපේ ඉහා පැත්තේ මිනිස්සු ඒ විතරක් කියනවා. ඒගොල්ලෝ දෙන්නේ ඉඳලා. ඒක බලන්න හම්බ වෙලාවක් නැහැ. ඉවරට මේක වැඩි ඉක්මනක් වගේ කියන බාහිර දෙන ඕගොල්ලෝ යන දුක් කියාවි. මේ රටක් දියුණු කරන්නේ කොහොමද මේ හොඳම පිළිදැවිතන යුතු පිළිකරන කරලා ඇත්තේ පාර කාරණා කරන පද්ධතිය අදින් දැන් මේ මොකක් කොහොමද දියුණු කරන්නේ කියන ඒගොල්ලෝ අනිත් අපේ ශාපය. රට දියුණු කරන උදලා කරන අරුවනේ උදලක් කරතියි. ඒක පිළ වැඩක් කරගන්නවා. මේ විදිහට නිකම් බලන් දෙන්න පුළුවන් රටක් දියුණු කරන්න කියලා ඒගොල්ලෝ අපේ දිහා බලන්නේ. ප්‍රශ්නේ පැනනවා. පිටරටකින් ආපු මිනිස්සෙක් ලංකාවට ආදා ආදා දෙනවා කියන්නේ කාර්යයක් කරන්නේ. නමුත් ඇවිල්ලා කියන කීයේ නැති මොනවක්වත් කරන්න බෑ. හොඳයි ලංකාවේ තරුණියෝ හන්දාවට ගිහින් ගහක් වල වාඩි වෙලා අද්දක ළඟට කියන කුඩු කුඩුකයි ඉන්නවලු අනිවාර්යෙන් පැය දෙකක් ඕටල් කරන්න ඕන කියලා. ඉතින් කොහොමද මේ රට දිනු කරන්නේ? ඒක ආදාර දෙකක් නෑ මේ හිඳ જાතිය මේ නිකන් ඉන්න කියන්නේ. ඒ වාරණ කරන්නේ නිකන්. ඒ නිසා පිටින් මිනිස්සු සා ලෝකෙම කටේ නම් අපිට අර කියන්නේ එක ප්‍රශ්නයක් කරනවා. ඒකත් සිටින්නේ. ඉතින් ඒගොල්ලන් නෑ යෝත්සනස් කාර්යාවල සංස්කාරයත් දෙකෙන් සැටි කරගන්න ප්‍රස්තාව මේ පිළිසෙත්ටි අවශ්‍යතාවය තියෙනවා. අන්නේ අයෝනිසමනසකාරයේ යෝනිසමනසකාරය බවට පත් කරන පුළුවන්කමදී සතිය පිහිටීම නම් ඒකට සමානාර්ථ පදයක් වෙනවා අප්‍රමාදය සතියයි කියන බොහොම සමාන. ඉතින් අප්‍රමාදය ඇති කිරීම සඳහා අප්‍රමාදයෙන් පදේ අපි මල්වා ගන්න දේ ගොඩක් අඩු. ඒ සඳහා අපිට තියෙන ප්‍රමාදය තේරුම් ගන්න ප්‍රමාද නොවී සිටීම. ඉතින් බුදුරජාණන් කියන මාදයට ප්‍රමාදයේ හේතු වන්නා වූ මත්පැදින් වලකින්. මච්ච ප්‍රමාදත්තා සුරාමේ මච්ච ප්‍රමාදත්තා ප්‍රමාදයේ ස්ථාන වෙන දේවල් වලට වලකින්. චුඩ බොනේ එකම විතරක් නෙවෙයි පුරා පාන්නේ. මේ අපේ රූප බලන්න තියෙන ආදාය ප්‍රමාදට හේතුවක්. ශබ්ද අහන්න තියෙන ආදාය ප්‍රමාදට හේතුවක්. ගඳ බලන්න, රස බලන්න, ආහස බලන්න, මගේ රුචියට මම පිටත් ඇවිදිනකොට අපි කොහොමද දීලා ඉන්නේ? ඩෝක් කරලා ඉන්නේ. අපි දීලා ඉන්න මිනිස්සුන්ට කරවයිනවා. මේකට බොහොම නරක වැඩක් කරන්නේ. නමුත් බුද්ධ ඥානයෙන් පින්නන්නේ මහාවට ඒ කියන මදේ කියන දේවල් නරකයි. ඉතින් ඒ සඳහා මදේ ප්‍රමාණය කියනකොට අප්‍රමාදය සමාන නිම්මතන ගතිය ඇති කරගන්න බුදුජානනාථේ පෙන්වන මේ සයිපසිකය ආරේන දිව්‍යමය චෛතසිකය. ඒ දිව්‍යමය චෛතසිකය අඳුනන්නේ නැති නිසා අපි ඊට වැඩි අපිට රසමසෝරු වෙන වෙන බොහෝ චෛතසික කරගන්න ඒක චෛතසිකයක සතියතරම් විශ්වසනීය ඒකට හේතුව මොකද සතිය ඒකාන්තයෙන්ම කරාගෙන જાතිකක් කවදාක දුරනිශ්චය කරන්නේ සත්‍ය පිළිපව කරකේ කරාට ඉස්සරහින් පස්සේ කරපේදී සැපේදී දෙකේ දිනුත ඒ සමයේ සතිය පිළිතුරන වෙලාවේදී අපිට යෝනිසමනස්කාරයේ තිබුණත් දෙලන්නේ සතිය පිහිටුවන මුල්ලවස්ථාවේදී සතිය බෝධිඥානයක් වඩපත් වෙලා ගන්නත් ඇත්තත් ඒක. නමුත් පටන් ගන්න සතිය ඒ කියන්නේ සති මාත්‍රාව ඕනෙම ඕනම කලබල වෙලා කරන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ ජීවිතය. දිවි ලෝකෙක පටන් ගන්න බෑ, රත් ලෝකෙක පටන් ගන්න බෑ, තිරිසන් ලෝකෙක බෑ, යක්ෂ ලෝකෙක බෑ, අපායෙ බෑ. ඒ සම්පූර්ණ කියන මඟුල් ඒ මොකද අපේ ජීවිතේ දුක සැප දෙක මාරු වෙන නිසා. එක දිගටම සැප තියෙනකෝ එක දැනගෙන දුක තියෙන කරගෙන සතියයි කරන්න බෑ. ඉතින් ඒ නිසා මිනිස් ලෝකෙදී අපි මේ සතිය ඇති කරගෙන ඉන්නේ අසවල් සුදුසුකම් ඕනේ කියලා කිසිම තැනක නෙවෙයි. ඒ වගේම සතිය ඇති කරන එක කෙනෙකුට වළක්වන්නත් බෑ. මම මේ සතිය ඇති කරලා වළක්වනවා කියන්නේ තරගෙනුත් අධිකාරී ශක්තියක් නෑ. ඒ සතිය නැති කරන මම කොහොම හරි සතිය දෙනවමයි කියලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙකුගේම සමාන යුතුකමක් වගකීමක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ අසීමිත බලයක් තියෙනවා. අයෝනිසමස්කාරය යෝනිසමස්කාරය බවට කරන්න පුළුවන් මේ සතිය එකම විඳුක කියන්නේ. ඒ හඳුන්වා දෙන සතිය කියන්නේ සති මාත්‍රා. ඉලක්ෂණ මාත්‍ර සතිය. ඒ ක්ෂණ මාත්‍ර සතිය හැබැයි හැබැයි වෙනසක් ඉතින් තමයි කරන්නේ. ඒකට බොද්ධත්ව කතියක් කියන්නේ. සති බලය කියන්නේ. සති ඉන්ද්‍රිය කියන්නේ. ඒකට කියන්නේ සාමාන්‍ය සතිපට්ඨාන සති. ඉතින් මෙතන ඉන්න විදිහට මම මේක කියලා දෙන්න යන්නේ. මොකද බුද්ධෝදෙනෙක් කියනකොට අනුගාමී ඒ සතිය පිළික මොකක්ද කියලා දැනගෙන තියෙනවා. අනුගාමී කියන්නේ ක්‍රියාක භාවනා කරපු අරෝපණ දෙකක් තියෙනවා. සක්මන් භාවනා කරලා ඒක මම දැන් මෙතන එලෙබසිටි පිළිගැනීමට අවදි වෙන ගතිය. හැමිනෙන දෙයට මූල දෙන දකින්න ගන්නට අපි සතිය කියලා කියනවා. ඉතින් මේ සති මාත්‍රාව හඳුන්වා දුන්නට පස්සේ දැනගත්තට පස්සේ ඒක නට ඒ සති මාත්‍රාව පිහිටියන අනුගමනය සංකීර්ණකට ගාවක් කරන සති මාත්‍රාව අනිමාවේ නිවන් දකින්න පුළුවන් බවට පළවෙනිම පරීක්ෂණය. ඇයි කියන්නේ එක චිත්තක්ෂණයක සතිය පිටවෙන්න බැරි නම් එක්ක උම්මත්තකයි එනකක් අද්ද බල කායිකරුනේ. ඒසම් මේක තමයි හොඳම ජෙනරල් මෙඩිකල් ටෙස්ට් එක. තම කායික වාස්තුවේ සාමාන්‍ය පුද්ගලෙක් කියලා කියන්නේ මාත්‍රාගත සතිය, චින මාත්‍ර සතිය. ඉතින් චින මාත්‍ර සතිය දුන්නාට පස්සේ ඒක නාහපු කෙනාට වැඩිය ඒක අහපු කෙනාට ලොකු දුරයක්. වගකීමක් විදිහට එනවා මේ හඳුන්වා දීපු සතිය චිත්තචන දෙක තුනක් අවස්ථා ඒක ලේසියි මේක සර්වඥාන්සේ පෙන්නන්නේ උත්තාන සම්පදා ආරක්ෂ සම්පදා වස්තු උපයන්න ඕනේ කියලා ගන්නත් දේ රකින්න ඒක සතිය හඳුනාගන්න පස්සේ දවසකට එක චිත්තක්ෂණයක් නැත්නම් හරියන්තිකට එක චිත්තක්ෂණයක් නැත්නම් සම්මන් වාරයකට එක චිත්තක්ෂණයක් හඳුනාගන්න පස්සේ ඒක නිසා ඒක දිගින් දිගට මෙහෙට කරන අඛණ්ඩ සතිය වේකුල්ල සතිය ඊකට පවත්වන්න කරන ප්‍රයත්න සඳහා ඒ කිනුකොට අලුතින් කියන දෙයක් නැහැ අපේ ඥානගතව කියන එකට අවශ්‍ය ශක්තිය ඒ දැනුම කාටවත් දෙන්න ඕනේ මේ දැනගන්න ඕනේ ජීවත් වෙන්නේ මොකටද? මේ ඇති කරගත්ත සතිය දිගට පවත්වා. ඇති කරගත්තේ නැති කාලෙට වැඩි ඇති කරගත්ත කෙනාට ඉස්ස විදිගත්තා වගේ ප්‍රශ්න. ඒ නිසා පටහිර ලෝකෙ ගැන මේකෙන් කියනකොට කියනවා සතිය පිළිතුරු වෙලා විතරක් අපිට අසහන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. කොහොමද මේ සතිය දිනු කරන්නේ? කොහොමද මේ සතිය දිකට පවත්න්නේ? හැමදේම බලන්න. සතිය අධිකව ගත්ත ගමන් තේරෙනවා. ඒක දිකට පවත්න්න බෑ. අපි මෙතෙක් දැකපු හැමදේම බලන්න. ඒ නිසා සතිය ඇතිවීමත් එක්ක ඒ මාත්‍රාව එනවත් එක්ක එයාට අසහන සිදිකට කොහොමද මේ විදිහට පාස් කරන්නේ කිසිම කෙනෙක්ගේ අවවාදයක් නැහැ අර හැම ලහත් දෙලෙදෙම හැම පැත්තෙම කරදර කරනවා. ඒ නිසා ඒකින ආයෝෂනස්කාරය කිව්ව මේ අසහනය භාවනා කියලා සාපේක්ෂයි. ඒක නැත්නම් වැරදි එකක්. ඒක නැත්නම් පැහැදිලි එකක් කියනවා. මේ අසහනයේද වෙන දෙයක් කරලා. මේ සතිය පිටුපොත් බාගෙන පෙර නිමිත්තක්. මංගල බාර. සුදු නිමිත්තක්. පෙරදුනක්. ඉතින් නියම වෙලාවට කල්යන්නේ හම්බුනේ නැත්තම් නියමිත වෙලාවට ප්‍රශ්න උත්තරේ හම්බුනේ නැත්තම් එයාට ඊපස්සේ සාකේ පිළිගීමට යෑම නිසා ඇති වෙච්ච මේ අසහනය නැති කරගන්න. බාහිර පිළිතුරු වෙනවා, පයවර වායට පිටිකර හයක් පිළිතුරු වෙනවා. ඔන්න කල්යන්නේ කමුණක් කියන්නේ මේ සාකේ පිළිගියාට පස්සේ වගකීමක් වෙනවා. වගකීමක් වෙනවා. දුරයක් වෙනවා. පන්දේසා මේ අසහනය පාවිච්චි කරලා පෙරනිමිත්ත ඊළඟට තේරෙයි හිත කොහොමද එක දැන තියෙන්නේ මේක දන්නේ නැහැ ඒක වශයෙන් දුන්නේ භාවනා කරන්නේ කියලා ඕන දෙයක තමයි හිත තියෙන්න බෑ කියලා වෙනවා ඒක භාවනා කරන ඉඳගත්ත ගමන් කවුරු කැස්ස ගමන් අපිට කියන්නේ මෙතෙක් කල වාස්තුව කැස්සවක් විදිහට ගායල්ලා භාවනා කරනකොට මේ ළඟ කැස්ස ගමන් තුනම අර්ථය රේඩියෝ එකක් දාලා තමයි. ටෙලිවිෂන් එකක් දාලා තමයි. හැමදේම අපි අරගෙන. ඒක නිසා එයා දන්නවා මේ ඇතුලේ තුවාලේ දුර කරන්නේ ඉස්සර පරමගේ පාදකවම විදෙනවා. මේ සතිය පිළිතුරු නිසා කියලා බොජ්ජංග මට්ටමක සතිය වැඩෙනකම් මේ කාර්යය දන්නේ නැහැ. ඒක යාට අවශ්‍ය දෙයක්. අපි ආපෝතේ මනිට රෝම අනුගේ දුස්තක්. මට මේ සතියක් කියලා කියන එක වාචික වර්ග දිනු කරන්න දෙන්නෙම නැති අතවා කන්නේ. ඒ නිසා අර දෙන්නා මේ නිසා කියලා හැම වෙලාවෙම බාහිරේ කල්පනා කරන මේක තමයි අයෝනිසමස්කාරය. ඒක යෝනිසමස්කාරය කියනවා මේ සතිය පිටට ගියට පස්සේ පිටට වඩා හිත ප්‍රණීත වෙනවා. ඉච්ඡිතේ සැලෙන්න පටන් ගන්නවා. මේ භාවනා කරන වෙලාවට භාවනා කරනකොට විවේක භාවනා කරනකොට එන හිතිවිලි දැනුයි දන්නේ කටකෝලක් ඒක භාවනා කරේ නෑ මොකටද කොහොමද ඉතින් මේකට කියනවා අම්මගේ බඩගින්නාට පස්සේ ඒ බඩගින්න මොරතන එනකොට ඒ අම්මට අර තිබුණු තරුණ ගති වෙනුවට මාතෘගත පහළ වෙනවා. ඒක කියනවා දොළ දුක ඔයගොල්ලෝ කියන ආත්කතනයේ දෙන්නේ අපේ කටුකුරු දේශාංශයේ දුක් දෙකක් තියෙනවා තමන්ගේ ජීවිතේම නඩත්තු කරනකොට පරිවෘත්ති ක්‍රියා නිසා පහළ වෙන අපත අපි රාශියක් මේ ධර්මයෙන් හඳුන් කරනවා. මුත්‍රා කරනවා, අසුචි කරනවා, මුදාලි දානවා, කප ගලනවා, කක්ක බලනවා. ඇහි ඔක්කොම දැන් ඇතුලේ ඉන්න බොකීන බබාගේ ඒ අපද්‍රව්‍ය දැන් මගේ ශරීරයට ආවම ඒ මවට දොළ දුක් දෙක නමුත් කිරියම්ම කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඕක කාටවත් කියන්නත් එපා. ඒක කරලම නිදනවා. ඔය කොහොම තමයි මගේ කම්මේ තියෙනකොට. ඒක උදේ කියා ගන්න සාමාන්‍ය කියනවා ඒක පුරුෂයාට දැනගන්න දෙන්නේ. මම දන්නේ එහෙම ගෑනු කියනවා කියලා මම හිතුවා. ඕක පිළිමිතුවක් අපේ අපේ අම්ම ඕක තාමද අපි ළඟින් තියෙනවා අපිට බැලුවා. උඹට දුවහේ නෝ කළත් කරලා ඒක ගෑනු දුන්නා. ඉතින් අපි දන්නවා බජට් ක්ලාස් වගේ කරකට කියන්නේ නෝරුවල. ඒක තමයි රහස. ඒක දුර්ජනනාසි බඩරුවක් බලන්න කියන වගේ ශ්‍රාවකයන් කියනවා. මේ සතිය පිළිගන්න ගියාට පස්සේ නිල් පහය වැඩි වෙනවා. දෙස් දෙකක් වැඩි වෙනවා. ඉන්සන් කැස්ත ඉතිවිල්ල වේදනාවට දඟලන ගැතිය වැඩි වෙනවා කියන්නේ සතිය පිහිටිය බවට ලක්. ඒ කියන්නේ හිතට එන්නේ හිත ඇඟට ඇති. එතකොට යන්නේ වාක්‍යයක් තියාගන්න වෙනවා. සතියේ ගොඩක් ගොතුරු වෙන්නේ නැත්නම් සතිය ගොඩක් වැඩෙන්නේ ඒ අරියාදු තියෙන. ඔක්කොම පහත් පන්තියේ ඉන්න සතිය වැඩිම කියලා හිතුවට හොඳටම හිතට කරන්නේ විදෙන වෙලාවට හිතෙන වෙලාවට කඩින වෙලාවට ඒක පාරට දැනුමක් වෙනවා නුරුස්නා ගතිය. ඒක කවදා හරි ඉන්න කාටහරි. නුරුස්නා ගතිය අරමුණු කරන්න පුළුවන් නේද? එහෙනම් නුරුස්නා ගතිය එනකොට එනවා මේ සතිය ඇති වෙච්ච ලකුණ ඉස්සර මම මේක වෛර කරා. දැන් නුරුස්නා ගතිය දාන්න. ඉතින් මම මේ දිගටම කියන්නේ මෙන්න මේ මට්ටම තමන්ටම තේරෙන්නේ සතිය කොච්චරද මට්ටම කරනකොට පස්සේ. එතන කාටවත් තේරෙන්නේ ඒක නෝමල්මයි තේරෙන්නේ. අරියාදුමයි තේරෙන්නේ. ඉතින් මුස්න ගැටි වගේ තමයි තමයි දෙච්චර ගැටියක් තියෙනවා. අනුගිලා දුර ගැටියක් තියෙනවා. මේ ලෝකයේ යන්නේ නිකන් ගොනි කුරේ කියන වගේ භාවයට ගොනා යන්නේ අඩමන්නේ වගේ ලෝකයේ යන්නේ නෝමල්ට කියලා. කිසිම දෙයක් නැතුව විදිහට වෙන්නේ නැහැ. මේ සත්‍ය පිළිගියට පස්සේ දැනෙන ලකුණු. හැබැයි ඔක්කොම මංගල ලකුණු. ඔක්කොම යෝගාවතර කියන්නේ මට භාවනාට ආපු බාධා. ඒක මොනවා යෝසුමස් කාර්යලා අරිසුමස් කාර්යයක් වකොට ඒ කිනාට තේරෙනවා මේ දේ හරියට කියවගත්තොත් එතන කල්යන්න මෙතෙන් පැත්තට සබ්ධර්මයේ විහාර හැදෙයි. භාවනා වැඩ. හරියට දුක කියවගන්න. වැරදිද ඊළඟට මට භාවනා කරන්න බෑ මම ආරාමී මට මේ දේ දෙන්නේ නෑ මට කල්යන්න කිව්වම බෙලක් නෑ කියලා කවින්නලා කරද්ද තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සතිය වඩන පටන් ගන්නකොට මේ මේ දුක් කරදර ටික පෙරමකටතු සුගනිමිති අරුණ අරුණ පැමිණිච්ච බවට ලකුණක් කියලා දැනගන්න අපිට කොච්චර කම්පන සුදුසුකම් වෙයිද කියලා. අපිට කොච්චර බරකට කියවන්න වෙයිද කියලා. ඒ කරන අතරමැද දිගටම සතිය වඩන්න දවසක තේරෙන්න පටන් අරගන්නවා. මෙන්න මේ මේ ලකුණු අපි මේ සතිය කියලා නම් ඇත්තටම නම් වැරදෙන්නේ මේ වැරදි හරහා අදුපාඩු කරගෙන හරහා අත්තරදී හරහා ඒ දිගට කරගියෝ මේ කය සෙන්දෝට අවස්ත මේ හිත් පිළිආවට වේදනාවට ශබ්ද ආවට වාග්යාවු නෙමෙයි ඉන්නේ මේ දැනීම වල දැනෙන්නේ මේ දැනෙන වෙලාවේ මම හොඳ අවදි සතියේ ඉන්නවනම් වෙනකට වැඩි චිත්තක්ෂණ දෙක තුනක් එක හෙල්ලෙන්න නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයි. මොකද වේදනාවකට විදිහට බලන්නේ නැහැ. ඒ වගේම අද්ද වේදනයි කියලාවට ආනපානිය අප නෑර එන්නකොට විශ්මවලි දෙක තුනක් ඉන්න පුළුවන්. එයා එන්න දෙන්නා මම භාවනා කරන යනකොට කිසිම සබ්දයක් ඉන්න බෑ. කිසිම හිතවිල්ලක් ඉන්න බෑ. කිසිම වේදනාවක් ඉන්න බෑ කියලා මොකටද මේ ලෝකේ ජීවන? ඒක ලෝකේ නෑ. කවදාකවත් ඉතින් මේ කමතාන සුද්ධ වෙන්න ඕනේ, ජෝනි සංස්කාරේ පහර වෙන්න ඕනේ, අරුමලු කියන අඳුර ගන්න ඕනේ, පෙරණ කියන අඳුර ගන්න ඕනේ. මේ දියේදී දිගට කරගෙන යන්න අපිට මෙච්චර ඉවසන්න පුළුවන් නේ. ඒක කියන්නේ ඉවසා ගන්න පුළුවන් නම් මේ කරදර වලට චෝදනා කරන්න යන්න එපා. ඒ දියේදී චූස්ම රැඳේ කරන්න ඕනේ. ඒ දියේදී ඉන්නේ යොමු ඉන්න බලන්න. එතකොට මොකක්ද ඇගේ වෙනවා? ඒක කියන ප්‍රතිශක්තිය වැඩෙනවා. විශ්වාසයේ ශක්තිය වැඩි ආධුනිකයන්ගේ අද්භූතාම මේක සිද්ධ වෙන මොකද යෝගාවතර හැම වෙලාවෙම හොසලකින් නැත්නම් බැලුවොත් කේන් කියන වයසක් තියෙනවා ආධුනිකයන් මොන සතිය වැඩෙන්න වැඩෙන්න ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා තමයි ඒ සඳහා මේ සතිය වැඩිම සඳහා අපි ඉස්සරහින් ධානයෙන් ආරම්භක් හෝ විදිහට කරවලා තියෙන සඳහන් කරන්නේ මේ අශික්ෂිතව ඉක්මවීමකින් තොරව දකලන හිත සතිය වැඩිම සඳහා කැලෙකින අපු වීම හරතු කීකර කරගන්න ගන්නද්දී මුන්ත පුණ්‍යක් හිතේවා මුන්ත වරපටකින් දැක ගන්න ඕනේ නැත්තම් මේ කැලේ ඉන්න මීහර කයින් වැඩ ගන්න බෑ ඉති උ කීකර කරගන්න කර්මවත් හිතේවා යොතකේ වරපටකින් දැක ගන්නවා වගේ ආනපානිය කියන කණුවේ සති මේ නොදැනුණු හිත ගැට ගැහුවට පස්සේ කැලේ කුළුදී මනමරේ උගාවක් වෙනස් තමයි කරලා ඌ වරකට කඩාගෙන දෙන්න කඩාගෙන පුතුම දැලලින් තමයි මොකද කුළුදී මහවීර්ය ශක්තියක් තියෙනවා ඊට පස්සේ මොකද නතර නතරලා අන්තිමට කනෝගොල්ලම ලැබෙනවා ඒක කුළුදී මල්ලන කට්ටිය තමයි ඉතින් මේ කම්මක ආනාපානයි සතියේ මේ දැන කුළුමිනක් වගේ හිත දැන්නට පස්සේ ආසානිය වැඩි වෙනවා, තත්ත්වෙ දොස් දක්නවා වැඩි වෙනවා, මුදි දොස් දක්නවා වැඩි වෙනවා, ලෝකෙ දොස් කියනවා, ඒ ගීත ගීත ගීත යන දවසක යා හඳුනෝ අරමුණ ගන්න. ආන්නේ ළඟින මත්තකට ගියාට පස්සේ තමයි මේ අරක කීකර කරන්නේ. නැත්නම් මේ අපේ ශක්තිය අපිට විය ගන්න කියලා බඳ ගන්න බෑ. එනිසා අම්බා කරගත්ත පස්සේ එහෙම අපිට සතිය යම්කම් තේරුණාට පස්සේ මේක දිගින් දිගට දිගින් දිගට පවතිනකොට පත්තරකොට තමන්ගේ ශරීරයේ මේ ප්‍රතිශක්තිය තමන්ගේ හිතේ මේ ප්‍රතිශක්තිය නිසා අර පුංචි දෙයට කිපෙන ගැතිය පුංචි දෙයට ආශ කරන ගැතිය ටිකක් ටිකක් වගේ ඉවසාගෙන ඉන්න පුළුවන් දෙයක්. ඒක තමන්ට දෙන්නේ නැහැ අල්ලමුල විකාර දෙන්නේ නැහැ. නමුත් මේ යෝගාවචරය දිගට සද්ධාවෙන් සීලයෙන් සතියෙන් දිගට දිගට යනකොට එයාට අභියෝගයක් කියනවා මේකෙදි ටිකක් වේදනාවක් මට ඉන්න බැරි දෙහෙල්ලෙන්න. මේකෙදි ටිකක් සද්ද වේදනා කරකටවක් මට බැරි ආනාපානිය කියලා බලන්නේ බැලුවොත් ඔන්න මේකට පටන් ගන්නවා. මේ මොන කරදරයක් ආනාපානිය මොහොතකටවත් මට වෙන්නේ නැහැ. සද්ද නැතිව ආනාපානියක් වෙන්නේ නැහැ. කිචිවිලි හිතුවට ආනාපානිය නතර වෙන්නේ නැහැ. වේදනාවක් නෑ කියලා අනුකරණය කරන්නේ නැහැ. ඒ නිසා මේකදී බැරිය යුත්තේ බාධාව දිහා නෙවෙයි බාධාව නැද යැපෙන. බාධා නැද ජාම වේසන ආනාපානෙන් අපි මානසික ආරියොදවන්න පුළුවන් නම් ඒක කියන යෝනිසමස්කාරය. අටමනස්කාරය උපායමනස්කාරය මේ මේ විලාසෙත් කොච්චර දෝ පිටින් කෙරෙහිගේ සබ්දාරා වේදනාරා හිතිවිය. ඒ වගේ කතා කරන්න ගියොත් ඒකාන්තේ මාර්ගාක්ෂය. ඇත්තටම කතා කරන්නේ කේන්ද්‍රීය වැඩිකමට කියන. මොකද යෝගාවචරෝ ප්‍රේම ඇත්තහල කියනවා. ඕක බලන්න ඕක බැලුවට වැඩි ඔය අද්ද තියෙන්නේ කුෂ්ම තියෙනවා කියන කොට බලන්න. ඒ හිතවිලි දුවන්නේ ආනපන කියන කොට බලන්න. ඒ කය වේදනා දුචුකුච්චව තියෙන්නේ ආනාපාන කියලා කියන බලන දෙයක හිතවිලි හරහාදලිකක් කරන්න බැහැ වේදනා හරහා බලන්න එපාය ශබ්ද හරහා බලන්න එපාය මේක තමයි විපස්සනා කරන්නේ වේදනට නෙවෙයි බලන්නේ වේදනක් හදන්නේ වේදනා හිතවිලි ශබ්ද තමයි නමුත් යෝගාවචරය ඉදචීම හරහා අනුසුද්ධ කිරීම හරහා සුද්ධ විඥානය හරහා හිතවිලි වේදනා සත්‍ය විවිධ බලනකොට මනෝස්කීදී දෙල්ල තියු කරලා නැදීදී මතේ අරගෙන කරනවා දෙල්ල ගන්න ඕනේ නැහැ. දෙල්ල කාගෙන යනවා. දුරෙන්දී දෙල්ල ඉතර ගන්න යන්නේ ඒක කාගෙන යනකොට අන්න එතකොට තේරෙනවා මේ ආනාපානය ඔය මොන කබලයක් කරන් තමයි අතහැරලා යන්නේ. කද්දා නිින්ද දිගන්නේ. ඒසම මොන දුක්ඛ කාරණේ ආනාපාන කියන බුදුහාමුදුරුවෝ අල්ල පිට තියෙන්නේ මේ විවරාගයේදී කැමති වෙනවා අකමැති වෙනවා කියන්නේ ඉච්ඡාමක පේශිකේ සහ අනිච්ඡාමක පේශිකේ කරකවන ක්‍රියාවලිය අපිට තේරෙන්නේ අල්පන ලස්සේ ඒක විනිවිදලෝ විද්‍යෝගෝ ආකාරයක තියෙන සම්බන්ධය හරහ බලලා අපට ගන්නවා ගතිය දකින්න පටන් අරගත්තොත් අපිට වොලිබෝල් ගේම් එකක් බලනකොට අපි එක පැත්තකින් බලනකොට තමයි ඉන්න පැත්තේ බෝලේ දෙන්නකට කැටි පේනවා. එහා පැත්තේ දැල හරහා ගියාට දැල හරහා බෝලේ නැති අපි මොකද දැල කියන්නේ ඇයිද කියන එකනේ. ඒ නිසා එහා පැත්තේ දෙල්ලම් කරනකොට පේනවා. ඒ නිසා අපි බලන්න ඕනේ තමන්ගේ පැත්තේ බෝලේ දෙල්ලම් කරනවා වගේ තමයි කිසිම කරදරයක් නැතුව ආනකට බලන්න. ඒක වේදනාවක් ආවම වේදනාව හරහා බලන්න කියන්නේ අනිත් පැත්තේ පොළොවේ තියෙන දෙලකට මේ දැල තිබුණට ඇයිදදී ඉඳලි දැන් බෝලේ වැඩ කරගෙන තියෙනවා ආ මේ වගේ වේදනාව අහරහා ආරපාන බලපා ශබ්ද ටිකක් තියෙද්දි ඒකට ඒකාකාරී ශබ්ද වෙනවා මේක ප්‍රකාශ ශබ්ද තියෙන්නේ ඒ ආරපාන කරලා හිතවිලියනවා ඒක තමයි මම ඉඳලා හිතලා බලන මේ හිතවිලි තියෙද්දි ආරපාන කරන්න යම් දවසක ඒ ආනාපාන මොනම තැනකටවත් නතර වෙන්නේ නැහැ කියලා බැලුවොත් බුදුමාහාර විහිදී ඕජාව සහිත අත්දැකීමක් ඒ මොකද අපි හිතමු වේදනාවක් වෙන්නේ ඒ වේදනාවට ඉතරක් ඒ නේද වේදනාව සුදු කරනවා පුච්චනවා කපනවා එහා කරනවා මෙහා කරනවා කරදර කරනවා ඉතින් ඒකට අපි හිත නොවිසිලිවත් ඇති කරගන්නවා කන්නේ නිමසිලි ගත්තී වෙලාවට මේක පාරකට මේ කියපු ගණෑ වුණා. මේ වේදනාව තියෙද්දී ආනාපානදී අකලන්න බැරි දෙයක්. ඒක හරියම රැඩිකල් වාදී තීන්දුවක්. ඒක යෝනිසමනස්කාර තීන්දුවක් විතරයි. ඒක ධනිකරුම් විදිහේ තීන්දුවක්. වේදනාවට බාධා කරන වෙනුවට ඒ වේදනාව තියෙද්දී ආනාපාන බලන්නේ උතුම් ඉෂ්ටේ ආනාපාන මොනම කැළඹිල්ලක් නැහැ. වේදනාවට හිත කැළඹිලා තියුණාට ආනාපානේ බොහොම සාන්තිදී දැන් මට සාන්ත වෙන්න ඕන ආනාපාන බලන්න කැළඹෙන්න ඕන ඊටවදියා සද්ධර්මයේ වෙන්න ඕන ඒ වෙලාවේ තියෙන ආනාපාන ගැන කතා කරන්න අසද්ධර්ම වෙන්න ඕන යෝ භවනා කරන යම් වේදනාවක් නේද කතා උත්තර කර දැක්කේ කරන්නේ අසත්පුරුෂ වෙන්න ඕන වේදනාවක් කතා කරන සත්පුරුෂ වෙන්න ඕන වේදනාව කීති ආනාපානේ වෙන්න කියන්නේ ඉතින් මේ හරහා කරන කතිය විනිවිද පෙන්නනවත් වෙන කිසිම සාස්ෘණ වාචනයක් වෙන කිසිම භාවනා කරන්නේ නැහැ. යෝගාවචරයවම බාධා කරන බාධා වලින් ඕන තරම් පොතියක්. ඒත් ඒක දෙලේ කරන පිළිමේ බාධාව ආහාරලා. තමයි මූල කර්මස්ථානේ බලන්න. ආශ්‍රවචයේ බලන්න දෙගලියෝ කලාතුරකින් දවසක හම්බුවේ එතකොට තේරෙන්නේ අන්නම වෙලා නැහැ. ඒකට තරග කියන ශබ්ද සත්පුරුෂ සංස්කෘති ඡප්පේ තමයි යෝජනස්කාරය තමයි ආතමස්කාරය තමයි පරමස්කාරය තමයි ඒ කරදරයේදී කරදරේ හරහා ආනපනයෙන් බලලා ඒක ගැන පුළුවන් තරම් තොරතුරු ආශා ඒ තොරතුරු වැඩි ගන්න ගන්න කරදරේ පිළිබඳ අවධානය යොමු මොකද කරදරේ නිකම් ලොඳ වෙලා බොඳ වෙලා වඳ වෙලා ලොක් වෙලා යනකට හැබැයි කරදර වෙන කතා කරන්නේ ආනපාන තිබුණතන කරගන්න වෙන්නේ කරදරෙදී හිත නන්නතර වෙලා ද්වේෂණය වෙලා අමන්නත් බැලන අනුන්වත් බැලන අවුලක කරා මේදී මෙතන ඉන්න ඔක්කොම ලක්ෂ එකක් වෙලා තියෙනවා උගක් වෙලා කරදරයක් සම්පත් ඉඳලා ඇති සැපෙන කරදරයක් ඇති ඉතිවිලෙන අංකරක් වෙලා ඇති නම් මේ කොච්චර ගොඩක් කරුණා එක සැරයක් ඕක මෙන්න මේ හිතිවිලි වේදනා හද්ද තියෙද්දී ආනාපාන බලන එක හිතිවිලි වේදනා හද්ද නැති තැන ආනාපාන ආනාපාන බලනකොට වැඩි සෙල්ලකාරය වැඩි විප්‍රිය වැඩි උපාය ක්‍රමය වැඩි පතමනසිකාරයක් කියලා මේ දෙක මේ කරලා බුදුන් නම් ලෙල්ල ගලවලා දෝනියක් කරන්න කියනවා ලෙල්ල අයින් කරලා මනුස්ස කරනවා කියලා නැත්නම් ලෙල්ල ගන්න ගත්තොත් මනුස්ස කරලා ගන්නවා ලෙල්ල කියලා කියන්නේ මැංගුස් වල රසක් නෙවෙයි. ඒක තීක්ෂ රසක් තියෙනවා. මොකද ඇතුලේ මදේ රසවත් නිසා සතුටු නොකරන හදලා. ඒක අයින් කරගන්න ගන්න නැත්නම් අපි ලෙල්ලේ ඉඳලා කාලක් කාලයක් යනකොට මැංගුස් වල එනකොට හට අච්චා විලක්. එනිසා කවදා හරි යෝගාචරය මේ බුදුදහමේ පෙන්නලා තියෙන මේ විවිධ බලන ගැතිය. සතිය කියන ගැතිය තමයි පිළි. විවිධ අන්නේ විනිවිද බලන්නේ මොකද කියලා. හරියන්ටේ කොට බලන්නේ තමයි ඉන්නේ ඉරියව්ව හෝ ආනපාන. හුදුමත් කියන්නේ ඉරියව්ව කියන්නේ නිවන නෙවෙයි. ආනපාන කියන්නේ නිවන නෙවෙයි. මේ විනිවිද බලන්න දෙයක් තියෙනවා. අරමුණ කරන්න දෙයක්. ඒක තමයි ආනපාන. සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නා වගේ නෙමෙයි කයි කිටි කිටි කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්නේ අපි අර පාඩේ තෝරේ ගන්න හැටි හක්ම කරන දේ අපිට ශබ්ද ඇහුවා වේදනාවක් ඇහුවා හිතවිලි ආවා ඒක කරදර වෙන්නේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ දැස්ක දැස්ක දැනන මේ හිතවිලි තියෙන්නේ පොළේ පය වගේ කරවන්න දකින්න බැරිද අතන මෙතන වේදනාවක් තියෙනවා ඇවිදින බව වඩ දැනගන්න බැරිද අරේ මේ කෙලෙහි ශබ්ද තිබුණාට ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියලා එදින බව දැනගත්තොත් මගේ වචනේ කියන්නේ අපි නිකන් හිතවිලි පාවඩයක් උඩ ඇවිදිනා වගේ තියෙනවා. අනන්ත හිතවිලි තියෙන ප්‍රශ්නයක් නෑ මම ඇවිදින බව ගන්න. ඊට පස්සේ අපි ඉඳ කරගන්න ගොඩාක් මොන්ද විදිහක් කියලා බෑ. දැන් ඉඳගෙන ඉන්නකොට ආනාපාන බලපං, ඉරියව්ව බලපං කියලා කියන්නේ. දැන් ධක්මං කරනකොට වම දකුණ තියෙනවා බලන්න. දැන් විදිහ බලන්න දැන් හිතින් දාලා කරපු කොහෙද සංකීර්ණයක්. ඒ ශබ්ද ඇහෙද්දි මම මොකද්ද අරසාවට ගන්න ඕනේ ලකුණු. එහෙම නැත්තම් පිළිසුත්තනකේ මොකද්ද ගන්න? නැත්නම් මගේ හිත පිළිචිලි කරනවා ශබ්ද ඇහෙනවා වේදන මොකද්ද බලන්න කියලා ගත්තොත් ඒකට කිටි උත්තරය කියන්නේ තමයි චේතනාපූර්වක කරන වැඩේ බලන්න මම පලාගිය කියන්නේ නෑ. ඒක ඉතිරි ගොඩක් කියනවා නම් මම මේ පලාගිය බව දන්නවා. මම හාල් කර කර ඉන්නවා. ශබ්දයක් ඇහෙනකොට කාටද දැන් හිතට ගියා. දැන් ආයෙ ගන්නෙත් මේ මී අර කරන කොහෙද බඳින්නේ ආයෙද? අනේ තමන් කරන ඒ චේතනාපූර්වක කරන වැඩ. ඉතින් මේක ටිකක් මේ ගොඩක් අපි උස් එදින්නකට අපි කියනවා කියන සතිය කියන නතරෙන් කරන්නේ නැහැ. මානසිකාරයෙන් දන්නේ ඒ මොකද ආයෙත් තමයි සාකච්ඡා දෙන්නේ. අයෝනිසංසකාරය වෙනුවට යෝනිසංසකාරය කියලා කියන්නේ නන්නත්තර වෙච්ච ගමන් දැනගන්න ඕනේ මෙතනයි ඡේදුවි. මෙතනයි නිර්මලතය. මෙතනයි නික්ලිචිත. මෙතනයි ගෝචර භූමිය. මෙතනයි අර මෙතනයි සතිපට්ඨ. මේකයි නිමිත්ත කියලා. යෝගාචරයෙන් නැකත් බලලා ලිප් බලලා කරන්න බෑ. එයා දැනගන්න මේ වෙලාවේදී නන්නත්තර කොමිට යොමු නැත කරන්නේ මෙතනයි. මේක නිකන් ඡේදය. මේක කියනවා ශාන්තිය කියලා. මේක කියනවා අනීත භාවය කියලා. එතකොට උච්චරෙන්ද සංකල්පන දන්නවනම් ඒ දුරු පරිශ්‍රමයෙන් ඇතිවෙනවා. උඹේ භාවනා කරනකොට ඉඳගෙන ඉන්නවා සහ ආනාපානය තමයි මම රැකිය යුතු කියලා දන්නවනම් ඒක තමයි සති නිමිත්ත කියලා දන්නවනම් ඒක රකින්න තාම ධර්ම ආරක්ෂාව ලැබෙනවා. තමන් සතිය ආරසා කරන තාක්කල් ධර්ම ආරක්ෂාවෙන් තමන් වගේ තමන් ආරසා තමන් සතිය ආරසා කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරලා ආරසා වෙන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා ධර්මයේ ආරසා කරන්නා ධර්මයේ ආරසා ඒ මොකක්ද රැකීතු ධර්මයේ කියලා දන්නේ නැත්නම් අරමුණ දන්නේ නැත්නම් නිමිත්ත දන්නේ නැත්නම් ඔකේ හිතන වල දන්නේ නැත්නම් ඉතින් ඒ වගේ දුන ගොඩක් බදාගන්න කියන්නේ මොකද ඒක දිගට කරනවා. හරියට කරන්නේ කරන්නේ වෙනවා. මෙතන අපි පිටක් වල සතිලි පිට එතන ආරම්භ සක්මන් කරනකොට හිතන එදින්දා කරන මෙතන දන්න එයාට තුන් ඉරියව්වෙම අර සතිය. ඉතින් ඒක මගේ හොඳ කියන්නේ නුඹ දෙයක් මේ අල්ලගන්නේ. පරිවිතී මොකද පරියන්ක ගොඩාක් බාධක අඩුයි. හැබැයි සිහියෙන් වශයෙන් බලනකොට ගොඩක් වගේ ජීවිතකම් තියෙන නිතිපතාවාහන කරන බැරි වෙන වගේ සංකේතන නැති කෙනාට පරියන්කට ලැබෙන ඉඩත් අඩුයි. මේ එයා ශිල්ප ගන්නවන ගැටේ ඉන්නේ සක්මනේ කියලා. එහෙනම් හොඳ රාජ්‍යෝභාවතුරු කියන්නේ. අයියෝ අපිට ආනන්දයට නැහැ අපිට අයියෝ ඉගෙන ඉන්න බැහැ අයියෝ අපිට කටයුතු කරන්න ලවක කරන්න යන කාටින් ගන්න අහන්න කැමති වැඩි ඒ වෙනුවට කරන්න තියෙන වැඩේ දන්නවනේ මොකද ඉගෙන ඔබේ පාඩම් සුදු වෙනකන් යන්නේ දෙපා මේ කඩේ යන ගම ඇවිදින බව දන්නවනේ ඉතින් ඔබට බෝල් ගන්න ඕනේ මම යෝගාවචරේ කියලා කාර්යයකට අයින් වෙන්නේ මම නෑ මම මොකද කියන්නේ ඕනේ නෑනේ ඒ වේලාවට යන ගමන් බලන විදිහට පුළුවන් දෙයක්. ඒක ටීවීෙන් කාර්ය දාන දැනිල්ල දෙනවනේ ඒකට පාරයි. ඉන්නේ කවදාකවත් වහන්නේ පිළිදෙන්නේ හේතු දාගෙන යන්නේ. අන්‍යෝගේ ධර්මං කරන මනුස්සයා කරන්නේ ලබලද අවස්ථාවේ මේ ඇවිදින ලබේ හිත පිළිගන්න මම පොරදෙනකොට වායු උත්තරයක් ලැබෙනවා. ඒකට ප්‍රයෝග ඥාන අවශ්‍යයි. ඒකට උපායශීලී වෙන්න කමසා විදිහට ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකදී සංගතිකා කියන දෙයක් තියෙනවා. මේ සතිය පිහිටීමේදී කියා පාන්න නැතුව අනුන්ට අඟවන්න නැතුව වැඩේ කරන්න කියොත් ගමනේ. යම් හේත් සතිය පිළිබඳ බාට සීලකින් බාට භාවනා කරන බාට කියපු ගමන් අල්ලිම කාර්යය විදිහට මාළුවේ කුරුල්ල කරගන්නවා. බැලගෙන විදිහ දෙකට කපලා කාකාර කරනවා. මේ කරදර කරන කට්ටිය කවුද දන්නවද? නෑ නෑ යෝ. අපි හැකියාව පිළිගන්න ගියාම අපේ ප්‍රියමනාප කට්ටියම තමයි දෙකනි වෙලෙම කපලා නිසා කාටවත් දැනෙන්නේ පිළිතුරු කරන්න පටන් අරගත්තොත් අර සතිය ඇති වුණාට පස්සේ ටික වේලා පැවැත්ීමේ ප්‍රයෝග ඥාන වගේ මේ ලෝකේ කියන්නේ අසමජ්ජාති ලෝකය. දුස්සීල ලෝකය. ඒ දුස්සීල ලෝකයේ මම භාවනා කරන දිනක් නෑ කැපී වෙන්න නැත්තේ. ඔක්කොම දුස්සීලයි කියන දුස්සීල වෙන්න. අන්න ඒකට අවශ්‍ය කරන ප්‍රයෝග ඥානයයි මේ සතිය පිළිබඳව කරන ප්‍රයෝග ඥානයයි ලොකු මේ බාහිර ආභ්‍යන්තර වශයෙන් වෙනසක් විශේෂකා කිසි කෙනෙක් අපිට සපයලා දෙන්නේ දෙන්න බෑ අඩු ගන්න බුදුහාමුදුරට ඒ සම්බුද්ධයන් සඳහන් කරගෙන මම ඔබලට පාර පෙන්නන්නේ පමණයි කලියුත් ඔබල කරගන්න ඉතින් අපි ඒකට යන්නේ දන් දීලා වෙන පින්කම් කරවට හරියන්නේ නැහැ මේ අවශ්‍ය ශිල්පේ මේකම කරන්නේ කරලා කරලා කරලා අපි හිතන්නේ අන්තර සොතුනේ හරි කරන්නේ ඉරියව්වේ පිටු මේකයි තියෙන්නේ. ලද දෙයින් මම පටන් ගන්න කියන මේ ආරම්භක සතිය ආධුනිකයේ සතිය ආරම්භ විපස්සනාවේ සතිය පිටවන්න පටන් ගත්තොත් සුද්ධිය කියලා තියෙනවා සතිය පිළිපදීම දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. අපි ඔබ අපි දන්නවා දෙවෙනි වාරය ඉඳන් ගියාම ආයෙත් ඔත්ත බබෙක් දෙන්නේ බෑ නේද? දැන් මොකද මේ? හැම කීම වචනයක් ගත්තා. යාවන්නක් කරා. ඉතින් ඉතින් එහෙමම කර කර බස මේ බහ හරි කරගන්න බැහැ හරි කරගන්න බැහැ. අන්න වගේ සත්‍ය පිටුන ගියාට පස්සේ තමයි තේරෙන්නේ මුළු ජීවිතේ පුරාම අමුතු ප්‍රෝණයකින් බලන්න. ලැබෙන ලාභය සත්කාරය සම්මාන වශයෙන් කියන්නේ ලැබෙන සත්‍ය දිගට පවත්වා ගන්න පුළුවන්ද කියලා ඒ සතිය පැවැත්වීම සඳහා ඇති කරන සාපේදී අවිරසන් විද්‍යාව පස්සේ බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. ඒක සාර්ථක වීමට අපි හිතන්නේ නැති සම්බන්ධයක් තියෙනවා අනිත් කල්යාණ මිත්‍යා දකිනවා. ඒ වගේ වැඩ කරන තව කල්යාණ මිත්‍යෙක් දැක්කට පස්සේ තමයි තේරෙන්නේ අපි අර බාහිරයි බුදුහාමුදුර සංවිධියේ මේකයි මේ අමාරු දුෂ්කර කෘත්‍යය මේ හිතා ගන්න බැරි සියයට 100ක්ම සම්පූර්ණ කල්යාණ විද්‍යාව ලැබුණා. මොකද එයා කරන සාධිකනවා. සමාදම් වෙන හැටියනවා. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්, ඉඟි කරගන්න පුළුවන් ගැටේ තියෙනවා. ඒ නිසා තමන්ට තේරෙයි මේ සතිය වැඩිගෙන යනවා. බුද්ධයන්ට කටවල කලින් තේරෙනවා. කල්යාණ මිත්‍රයන්ට සම්බන්ධ වෙන්න වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන්නේ කල්යාණ ධර්මය. කල්යාණ සත්‍යය හමු වෙන්න පටන් ගන්නවා. ඒක අපිට පෙර නිමිත්තක්. සූරීකන්නේට අරුණ පෙර නිමිත්තක් වගේ. තමයි තේරෙන්න පටන් ගන්නකොට මට කියාගන්න තමන් ළඟ කල්යාණ මිත්‍රුක නැතුව කවදාවත් කල්යාණ මිත්‍රුක තමයි ආකර්ෂණය වෙන්නේ නැහැ. තමන් ළඟ කල්යාණ මිත්‍ර යම් ප්‍රමාණ ගුණ තියෙනවා ඒ ප්‍රමාණයට තව කල්යාණ මිත්‍රුක අපි සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි මේ අද මෙතන මේ කලහලයට ඉන්නේ ඒකාත්මික දිනු කරපු ගුණ නිසා අවබෝධ ආත්ම ගානක ඒකට උත්සාහ කර කර ගිහින් අපි දැනටත් එක කියලා තියෙනවා. අපි දැන් බලන්න තියෙන හැම දිනාගම තියෙන කල්යාණ මිත්‍ර ගුණ නිසා නුගුණේදී අනුන්ගේ නුගුණ බලන එකට කියන්නේ නුගුණ කියලා. නුගුණ කියන්නේ කිසි. අනුන්ගේ නුගුණ බලන එක නුගුණ. ඒ වෙනුවෙන් අපිට කියනවා මෙච්චර සංකර වෙච්ච ලෝකෙ අවුරුදු 2600ක් පරණ උදාහරණයක් ඒ ලෝකේ සියලු කොච්චර දෝ මිත්‍යා දෘෂ්ටි කරන ලෝකේ අපිට තාම පාවතියි. අපිට පේන දෙයක් පානේ හරියන්නේ කියනවා. අපිට පේන දෙයක් හරියට සම්පන්නයක් තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන නිසා තමයි අසද්ධර්මයේ පාරමිතයෙන් කතා කරන්න හදන්නේ කියලා කියන්නේ. අයෝනිසමනස කාර්යය මේ භාවනා කරන සත්‍යයක් කියන සත්‍යයක් කතා කරනවා. ඒක හරියන්නේ නැහැ. සද්ද සීල බලන ආනපන පිළිගන්නේ. අරමුණු පිළිගන්නේ. ඒ නිසා තමන්ට කොයි දේ හම්බුණත් වලඳන්න ඒක තෝරන. දුන්න ගන්නකමයි. ඒ තෝරගන්න ගන්න කාපිට ඇතුළු කියා වගේ කාම කාම කාම යන අන්තිම ගොඩක් කලාට කාලෙකින් අපච්චි වෙනවා. ඒ නිසා ඒ තෝරලා ගැනීම වර්ණාවශෝෂණය තේරෙනවා කල්යනාකේ අතේනවා සමහරට ඒක සද්ධාවෙන් නෙවෙයි අපි ඇති කරන්නේ. වීර්යයෙන් නෙවෙයි ඇති කරන්නේ. සමාධියෙන් නෙවෙයි ඇති කරන්නේ. ප්‍රඥාකාර විදිහේ මේ සියලු ගුණවල නිරෝධියේ මේ ප්‍රමාදයේ සහ සතිය මේක ඇති කරනවා. මොන ජීවන ප්‍රකාරයකින්ද? එන්න මේකට යාදෙන, මේකට අනුයාත වෙන ක්‍රමයට ජීවිතය හදාගන්න පුළුවන් නම් එන්න හිතන්න බෝ කරපින් කරසි. මේක දැකලා අපිට ඒ විදිහට ජීවිතය හදාගන්න බැරි නම් ඒක ගොඩක් අපේ පෙරපින්නේ නැහැ සම්පත්තිය අද. ඒක ප්‍රයෝග ඥාන වලින් ප්‍රතිස්ථාපනය කරනවා. බහුසුති ඥාන වලින් ප්‍රයෝග ඥානයි. එතකින් කියන එකට තමයි අවශ්‍ය වෙනකොටම නිදී කියලා වෙනවා. අවශ්‍ය වෙනකොටම කල්යනා මිත්‍ර ලැබෙනවා. අවශ්‍ය වෙනකොටම යෝසුමනස්කාරය අතිරූපදේශ වාසය වෙනවා. එහෙම නැත්නම් ඒ කල්යනා මිත්‍ර නිරෝධෙදී මම පින් කරලා නෑ. මේක කරගෙන කරගෙන යනකොට අර ප්‍රයෝග ඥානය නිසා මීමාංසා කියන්නේ. අතර සත්පර්යහන ලැබුවොත් හතර ඒ විදිහට පාදයන් යන බුදුහාමුදුරුවෝ කතා කරනවා. වීර්ය, චිත්ත වීර්ය, මීමන්සා ආදී වශයෙන්. මීමන්සාව කියන්නේ දැනට නම් මට වාසි නැහැ කියලා. මොන නෝමින් වෙනසලා සතිය වඩන සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීවය හදාගන්න කෙනෙක් මට වැඩි. ඒකට යනකොට උන් තමයි සත්‍ය වෙන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ මම යෝගාචරයට වීර්ය කරනවා. දැන් මහන්සි වුණොත් ප්‍රතිඵල දෙන්න හිතෙන්නේ නැහැ. තමන් ඉදිරිපත් කිය යුතු ක්‍රමය එක්කෝ චිත්ත ශක්තිය කරේ. චිත්ත ඉතිපා, විල්ල ඉතිපා, මීමන්සයි ඉතිපා. ඒ දේ නුවණක් හිතනවා තව කෙනෙක් කියලා. කවදාකවත්. ඒකට බුදුහාමුදුරු කියන ආශයන්සේ ඥාන බලලා කියනවා මෙයාට මේ ඉතිපාතේ හැදෙන්නේ. දැන් අපිට කරන්නේ කරලා බලලා ආර්ය පරිශ්‍රණය කරලා බලලා කොයි පැත්තෙන්ද මේක සතිය වැඩි කියලා බලන්න ගත්තොත් කර්ම ශක්තිය නැත්නම් ප්‍රයෝගිනාවේ කරගන්න. ඊට පස්සේ ආට අනිවාර්යයෙන්ම අර දැස ගන්න වීර්ය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ගන්න දැස ගන්න ඇති ඊට පස්සේ දැසට පස්සේ වැඩි වේලාවක් සතිය පැවැත්වෙන්න අංගහිත වීර්ය කියලා. අරද ආරම්භ ධාතු වීර්ය නෙමෙයි. අල්ලාහ්ගෙන යන්නේ හැකියාව එන්න පටන් ගත්තාට පස්සේ ඒ යෝගාවචරයේ අල්ලාහත් බුදල්ල පිටතම ලේවිසි ඉන්නවා වගේ. ගත්තට පස්සේ සතිය ආසාව සතිය සම්බන්ධ විදිහට ඕම වැඩි වේලාවක් ගත ඉරියව්වකට අරගෙන ඉන්න. එතකොට යාට අරමුණ පිළිබඳව වෙනද නොදැක්ක පැතිකඩ පිළිබඳව. ඉරියව්වකට කියන පිළිබඳව හැමදාම ඉඳගෙන ඉන්න ඉරියව්ව හරියන්නේ නැතුව වෙනස් කරන්න හිතෙනවා. හදල වැඩි වෙලා ඉන්න ඉරියව් ගන්න කියනවා. අමතර ලාභයක් එන්න පටන් ගන්නවා. අරමුණෙන් අරමුණට පැනගෙන යනකොට අරමුණේ රසය විඳගන්න වෙලාවක් නැහැ. ස්වභාව ලක්ෂණ දැනගන්න විදියක් නෑ. සත්‍යයේ කර්මයක් දිගේ ඉන්නකොට අරමුණේ ස්වභාවික ලක්ෂණ මොනද අරමුණේ රස, ඕජා, ගති, භාව, ස්වභාව ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. ඒක තන්නේ කරන භෞතික විද්‍යාව. තමක් ව්‍යාපාර ඒක ගුණාගුණ අවබෝධ කරගන්න එක අසහන විද්‍යාව භෞතික විද්‍යාව. ඒක දන්න කෙනෙකුට කියන්නේ ඉන්න කෙනෙකුට දැනෙන එකයි, අවිදිනකොට දැනෙනකොට දැනෙන එකයි. වගේ එකයි ධර්ම කියන පැයට වෙන්නේ මොකක්ද? ඒ පරිච්ඡේද ඥානය දිනු කෙරෙන්නේ නැත්නම් අපිට සක්මන් කරනවා කියලා කියලා එනකොට වහදා නිවනක් නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට වෙනසක් දැනෙන නමුත් වෙනස කියා ගන්න බෑ. අනික ඉස්මතු කෙරෙන්නේ නැත්නම් ඒ යෝගාවචරයේ විචාර බුද්ධිය විතක්ක තිබුණට විචාර බුද්ධිය යෝනිසමස්කාරයේ වැඩිම නැහැ. ඒ නිසා කමඨාංශ දෙකම පුළුවන් තරම් අත්පුරු ශක්තිය මත කරගන්නවා. ඒ කම්පන සුද්ධ කිරීම සහ මේ අත්පුරු ශක්තිය ඇති වශයෙන් මතු කර ගැනීම කර්මය ධන්නේ කරන මහසි සෑරෝ ස්වාමීන් වහන්සේ වරකට. අරවණක් දුර ඇසුරු කරත් වැඩි වේලාවක් ඒකලේ දකින්න දේ විස්තර සහිතව වාර්තා කරනවා. කර්මයන් සුද්ධ කිරීම සහ කම්පන වාර්තා දීම ඒ ස්වාමීන් වහන්සේ ඉදි කරපු නිසාමයි බුද්ධ ආගම බටහිරට ගියේ කියලා බටහිරයි කියනවා. මොකද විදුරුකමක් තියෙනවා. යමක් වැඩි වෙලා අසුරු කරලා ඒ අසුරු කරපු දේ පිළිබඳව ඊට වැඩි අදමනක් ඒක වෙන එක වෙනස් වෙන එක මොකද කියලා මේ ගතිය අද බටහිරට ගිහිල්ලා තියෙනවා. සාම ශීක්‍රයෙන් පස්සේ සතිමත් වෙන්න වෙන්න වෙන්න එයාට බලාගෙන ඉන්න දේ දැක්ක දේ සක්සු දක්ෂේ කියන්න පුළුවන් දෙයක් නැහැ. මේ වචින දෙයක් නෙමෙයි කතා. ආනපන කියන්නේ ඉන්ද්‍රිය විහිදියෝ කියන්නේ වචින දෙයක්. එහෙනම් මේ කියන්න පුළුවන් මේ ශක්තිය හරහා ඇතුළත පුදුමාකාර සංවේදනයක් විදිහට කරගන්න. වචිනේ කියන්න පුළුවන්. ඒ වගේම කවුරුහරි කියනකොට බන බුදුවරු පිළිසිදු හරහා. අනේක වැඩෙනකොට ඒ සංවේදනය වැඩෙනකොට තමන්ගේ පෞරුෂත්වය තමගේ රුචි අරුචිකම් තමගේ කර්ම ජාල තමගේ ඇබ්බැහි කල්‍යාණිකයට පැහැදිලිව කියන්න පුළුවන් හරි වැරදි බලන්න මට සිගරට් පොත් ගන්න ඉඩක් තියෙන එක ඇත්ත මම මේ මට මේ වෙලාවට පොඩි සිගරට් එකක් බොන්න ඉතිරව කියලා කමකාන් සුද්ධ කරනකොට කියන්නේ ඉස්සරහට වසන් කරගන්න ඒ නැත්නම් ඔබ හිතේ කරනකොට තමයි නැත්නම් ඔබ හිතේ කරනකොට මට කැමැත්තක් ඇති නැහැ කියලා මේ පෞද්ගලිකත්වයෙන් තොරව මේක වාර්තා කරන්න කියනවා. අපි හිතුවට වැඩි මිනිස් බව කොම්පි බෙලි වර්ග වෙදී වෙනවද කියන්නට කරගත්ත ගමන් ඒක නිකන් මේ කවුන්සලින් වගේ කියන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් වගේ මානසික සාහනීය කෙනෙකුට කතා කරලා එයාට අනුකම්පාවෙන් ලොකු සාන්තියක් නේ මේ වගේ මේ හිතේ ගොඩාක් පැහැදිලි පැහැදිලි දේවල් ආකාර දුචර්චනා කෞෂක ලක්ෂණ ඒ වගේම ඇබ්බැහි ටික ටික එකට ගන්න ඒක එන්නේ මේ සංවේදනයේ නිවීමත් එක්ක මේක අද මේ අපි ඉන්නේ IT ලෝකෙක උනාට තාක්ෂණිකේ උනාට මේ සංවේදනයක් අපි අන්තිම දුරලයි කොච්චර දුරද කියනවා නම් බාහිර පිටකක හිත ඇතුළට ආවම බයක් ඇති වෙනවා. ඇස් දෙක වහගත්ත ගමන් බයක්. හුදෙකලා හඳුනාගන්නේ කොම්බි. විවේකය හඳුනාගන්නේ අතපල්ලේ තියෙනවා. ඒ තරම් අපි සංවේදීකයි. කවදාද සංවේදී දවසේ අතේ පටන් ගන්නවා. අපි කොච්චර වචන පාවිච්චි කිරීමේදී ශක්තිය තියෙනවද? මායාවී ගති තියෙනවද වංචනික ගති තියෙනවද කදාකත් අපිට හදවතේ කරන්නේ ඒත් මම කියන්නේ ඔක්කොම හැමතැනම මෙහෙලි කරන්නේ කියලා අඩු ගානේ සත්‍යඥානය වාසිය අඩු ගාන කල්යන්න අඩු ගාන තමයි භාවනා කරන්නේ ඒ වර්ෂයේ එලි කරන්න පුළුවන් නම් මම පහර දෙවියෝ කියනවා දෙන්නේ පිළිගන්න තුන් දෙනෙක් නම් හතර දෙනෙක් කියලා ඒගොල්ලෝ හිටි කරන්ද පැකිල වැඩි කියන්නේ ගියාම එතන නැති දුතු අරගෙන පාරයි. දුතු වැඩි කටේ අපේ කිනකා කිනකා විරුද්ධ වෙනවා. ඒක පළවෙනි මේ තමන් අත්දකින්නේ හරියට කියන්න පුළුවන් සංවේදනය. තව ඉන්න සුප්‍රඥායන් වහන්සේ නමක් පිළිගන්න ගැතියක් දෙන්නේ. හරියට ප්‍රකාශ කරන්න බැරි එක හැමදම සැකේ ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම බුල සංවරයට වැඩි දෙවිච්ච මුරුගේ වගේ වේ. එයාට හිත ඉස්පාසු දෙන්නේ නැහැ. මොකද සතිය වැඩෙනකොට තාම බොජ්ජංග මතකට වෙලා නැහැ. තාම යෝනිසමස්කාරය අංග සම්පූර්ණ නැහැ. නමුත් තේරෙන කොට මේ සුගත ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කිරීමත් එක්කම ඕන කෙනෙක් අදහසක් ඕන කෙනෙක්ගේ විශ්වාසයක් කියලා කතා කරන්න බලන්න දෙයක්. වැරදින්න පුළුවන්. අන්නේ විශ්වාසය තුළ තමයි මේ භාවනා වැඩි බුදුනේ. බුදුජනක සඳහන් කරලා තියෙනවා සමබ්බානත භාවනා කරන නිකිතා කරේ විශ්වාස කිරීම තමයි මේ භාවනා සුඛය කරන්නේ. එහෙම නැත්නම් මේ වගේ දැනගත්තේ කියන්න බෑ. අපි ගවදරෝ ඉන්නකොට කොච්චර දේවල් වලට සම්බන්ධ කරලා ඒ සමගිය ඒකිනෙක ආදාහ ගන්න ගතිය ඒකිනෙක ආදී අඳුර ගන්න ගතිය මේ තමන්ගේ දේ ඇති දේ ඇති කියන්නේ ඒ නිසා මේ දෙහිල පිළිස්තරට යම් පිළිවෙකට තමන්ගේ ප්‍රිය දූදත් අම්මට යාළුවෙකුට මිත්‍රයෙක් දෙන්න දෑවැද්දක් තියෙනවා නම් එයාට කියන්නේ ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරනවා ඇතිදී ඇති හැටියට බලන ගැතිය. අපි නේද කියන්නේ මොනවා කරන්නේ තණ්හාමානදී කියන්නේ. තණ්හාමානදී කියන්නේ එක චිත්තක්ෂණයක එක හුස්ම එක වම දකුණ එක දේ විශ්ව කරණ පටාගත්ත කරා අපි බුදුමාකාර අරුත් වීමක් වෙනවා. මේකයි අපි දෙන්නේ නේද? ඉතින් පිළඟ දෑවෙන්න උහාර දෙන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට ගන්න දීලා දෑවැද්දට දුන්නේ මොකද්ද? වැඩිදි කරලා සත්‍ය පිටේ. යසෝදරාමණ ඇතියේ බුදුදේ ඉන්නවා. හොත්ම බුදුදේ. මෙතේ ඉන්න කවුරුත් කරට එහෙමලා ඇති කියලා තියෙන තමයි දරුවන්ට සත්‍ය පුතක් උගන්වන්න ඕනේ කියන්නේ. ලෑස්ති කරනවා. මායෙ උදැන්නේ කියලා. මායක ආකාරය යන ගමන් කෙලින් ඵලයල දරුවනේ මහත්කෙක් කියලා දරුවනේ ශිෂ්ටාචාර ගැන දරුවනේ ඉස්සුවට වැඩි බඳන ඉතින් මායෙන් කෙලින් යනවා ඔන්න පොඩියෙන් සක්මන් කරන ඕන කෙනෙක් ගන්නවා අපි කෙලින් යන්නේ බකලේ ධර්ම නොකරන කට්ටිය තමයි ඔය මාර්ච් පාස් කරන්නයි කෙලින් යනවා කියලා හිතන්නේ හැම එකම බකලේ යන එක කකුල සොත්ති කකුලක් ඇත්තට අපි හිතාමින්නේ නෑ කෙලින් යනවා වගේ ඊගහව. සක්මන් කරනකොට දැනෙනවලු මේ පොළවේ ලයිසන් නැහැ විදිහට ලයිසන් නැතුව. මේ ප්‍රශ්න නෙමෙයි ඇති හැටි දැනෙන්නේ. එතකොට කවදාම මානසික කරන්නේ නැහැ. අnder පාඩේ රහසිගත කරන්නේ නැහැ අපි දැනවත් ගොඩාක් අඩුපාඩුවක් තියෙනවා මේ අඩුපාඩු නම් යන්තම් දැනුණා සතියේ සිද්ධ වෙනවා මේක තමයි අපි පොඩියෙකුට කියලා දෙන්න ඇත්තටම කිව්වොත් පොඩියු අපට කියලා. අද අමුතුම ලෝකයක් තියෙන්නේ. මේ කාරණාවට කියලා ඕන කෙනෙක් බලන්න මේ සතිය පිළිබඳව දරුවෙකුට හෝ මුදුරෙකුට කියලා දුන්නොත් ඔයා ඒ දරුවා ඔයගොල්ලන්ට සියුණේකින් කියලා දෙන්න. අපිට තියෙන ශාකගති මායාවයි. ඒක නිසා අපි වැඩිම ආලුණයි කියලා උපයෝගයක් නැහැ. වැඩි මහලු වගේ තියෙන කේස්. මේ පරිවෙන් දෙපා සති කියන එක ගත්තට පස්සේ අවුරුදු ගානක කෙලෙස් ඇති කරන්න පුළුවන්. එතකොට අපිට පොඩි උනේ කතා කරන්න පුළුවන්. අපරාධකත් කතා කරන්න පුළුවන්. මිතුරන් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට තමයි කියනවා අපේ පිළිගන්න එකෙක් තුලම පොඩි එකෙක් කියනවා. අපේ හැම එකෙක් තුලම අපරාධකාරයෙක් කියනවා. අපේ හැම එකෙක් තුලම සතුටුසෙක් කියනවා. ආ මේ ටික එකට කරගත්තොත් අනගාරික ධර්ම සාකච්ඡා කිව්වේ අද මුළු ලංකාව නැගිට ගන්න පුළුවන් බව හරියට බාහිර කරන සංඝයා රසම. එච්චර කෙනෙකුට නෑ. පොඩි පිළිසක් මේ අල්ලගත්තොත් මේ ඇති හැටි අපිට හොඳටම ඇති මේ ආලකට නිසා මේක අසෞඛ්‍ය. මේ ශතකේ මායාවේද වහන දෙනික දැක නැති චිත්තක්ෂණ ගන්න. චිත්තක්ෂණ ගන්න වල වැඩ කරනවා නම් ආය වෙනම බාහිර සාසනයක් කරන්න ඕනේ මේ අධ්‍යාත්මික දාර්ශනික කරනකොට ඒක තමන්ට තේරෙන්නේ ඉස්සෙල්ල පොඩි එකක් දෙයි. තමන්ට තේරෙන්නේ ඉස්සෙල්ල අල්ලපු දෙයකට දෙයි. තමන්ට තේරෙන මට්ටමට එනකොට ඒකට සති සම්බෝධිකම් කියන පාඩම. හැම සිද්ධියකදීම හිත පිහිටි වෙන්න ගන්න. ෂේම භූමියද නික්ලේශී කරලා සාපේක්ෂයි. ආන්න ඒක පිළි කටයුතු කරන්න කරකහම ඒ සඳහා වෙන ඥාණයට යොමුසුමස්කාරී කියලා කියනවා. ඒක නිසා අපි දැනට ලෝකේ ඉන්න බොහෝ ජනතාවක් පිළිබඳව ධර්ම සුදු කරලා මේ සත්‍ය ගැන පොඩ්ඩක් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම යොමුසුමස්කාරී යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. තාම ඡායහිතින් විතර බොහෝ ජනතාවට ඇවිත් නෑ මේක. කවල හරි ආවට පස්සේ අපිට කවුරුත් පිටිපස්සෙන් කල්ප කරන්න ඕනේ ඉබේම ප්‍රවාහී ඉස්සරහට යනවා. නැත්නම් මාර්ගඥානයකට සෝවාන් වීමට චිත්ත කරනවා. ඒ නිසා අපි ළඟ තියෙන මේ දැනට තියෙන ධර්ම ටික පුංචි කියලා හිතනවා. වැරදි කල්පනා නිසා, වැරදි අර්ථකථන නිසා, හොඳ දෙයට වැරදි කියන නිසා හොඳ දෙයට නැගිට ගන්න බැරි වෙයි. ඒක නිසා ඥානකෝද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපේ හිතේ ඉන්න චෛතසික 52 පන්තික ළමයි 53 වගේ මොනිටර් කරන දුන්නු සතියට නිවන අතර. නායකත්වයේ මොනිටර් කරන සතියට දුන්නොත් පටි ගුරු නැති ප්‍රශ්නයක් නෑ දුහුරු නැති ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව වෙන කාට දුන්නත් මේ පන්ති නඩත්තු කරන්න බෑ. එතකොට මෙතෙක් කරපු සාසනය දිහා බලපු බැලන මෙතෙක් කරපු පින්කම් වලදී සතිය පැවැත්වීම සතිය ඉස්සරහින් දැරීම කරනවා වගේම දීකලට ආරම්භ ඒ කෙරෙහි දිනවල පස්සට අපේ වේදී එන දවසේ එන ඒ එන චිත්තක්ෂණේ ඇතිතාවක් දුරට සතිය වැඩිවීමට ගන්න මේ උච්චකරණ ඉස්සල්ල ගන්න මේ ප්‍රයත්නය සාසනයක් අපිට දුරවන්න කියනවා කෙනෙකුගේ ජීවිතයක පුදුම ප්‍රශ්න දුන්නාට පස්සේ ගාලල්ල මොකද හොඳටම දාන්නේ ඒක ඇයි දෙවියෙන්නේ නැහැ කොච්චරවට පස්සේ වෙනක බටවනාට පස්සේ ඒ දෙයක් ඊට ඉස්සෙල්ලා ජීවිතය හරිම සුද්ධයි ඒ ඉස්සෙල්ලා ජීවිතය හරිම සාහිත්‍යකරයි ඒක හොඳට බලන ජීවිතය මුන්තරම් සුන්දර කරගන්න සාහිත්‍යයක් කරගන්න කොහොමද මම මේ අසත්‍යමත් ලෝකේ ශාගයේ විෂම ලෝකේ ශාගයට ඇද කරන්නේ අයෝනිසමස්කාරය යෝනිසමස්කාරය ඇද කරන්නේ කිව්වොත් කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා වෙන කෙනෙක් වෙන දෙයක් වෙන ධර්මයක් හොයන්න එපා ඒක ගමන් නීතිකාරයි මේ ඕන ධර්ම තමයි තුල තියෙන එක ආකාරය එකලස් කර ගන්න අද දවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා දවසේ ධර්ම දේශනාව මම කරනවා ඒකට බලාපොරොත්තු වෙනවා මේ ආධිකාරක පිළිබඳ කිස්කාරයන් සම්බන්ධ වෙච්ච සීලනාගම තේරුම් ගන්නවා.